අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා tempත් වෙමු ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ක වේ භික්ඛු පණින් පනොන්න පච්චේක සච්චෝ හෝති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ කතමේ දස ධම්මා දුප්පටි විඥා කියන ප්‍රශ්නේ අහලා ඒකට උත්තරේ වශයෙන් දෙන මේ දස අරිය වාස කියන සමස්ත උත්තරයේ එව නැත්නම් ಉದ್ದೇಶය පස්සේ නම් කිරීම වශයෙන් නිर्देश කරනවා ඒ නිर्देश වලින් හතරක් අපි දැන් මේ වෙනකොට ගත කරලා තියෙනවා මේ පස්වෙනි එකට මාතෘකා තියෙන වෙලාව අනුන්න පච්චේක සච්චෝ කියලා මේක හරි විසිතුරු වගේ බොහොම ගැඹුරක් තියෙන දෙයක්. මේ බුද්ධ රජාණන් වහන්සේ මේ තරම් ලස්සනට කැඳේ ගලබේරුවා වගේ එහෙම නැත්නම් ඉල්ලමක තියෙන මණිකක් වගේ බොහෝම ලස්සනට මේක විස්තර කරලා දුන්නට එක අවුරුදු 100 යනකොට 200 300 යනකොට මේක වටේට එක එක සේවල පට්ට බැඳෙන්න පටන් ගත්තා. කොච්චරද කියනවනම් මේ වෙනකොට දඹදිවතලේ බුද්ධ ආගම නැහැ. සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. ඊට පස්සේ ලෝකයා සම්මත වශයෙන් පිළිගන්නවා ඒක ලංකාවේ පිහිටියයි කියලා. ශ්‍රී ලංකාවේ එක නැවතත් අටුවාව සහිතව අනිකුත් දැනට තියෙන විශේෂයෙන්ම තේරවාද රටවල් වලට දීපු නිසා අශෝක රජුරන්ගෙන් පස්සේ ඒ කරපු ධර්ම දූත සේවාවේ ලංකාවට තියෙන නම තමයි මේක ධර්මද්වීපය කියන්නේ. ඒ තරම්ම මෙතන පිහිටියා. නමුත් අද වෙනකොට අපිට පේනවා ඒක විශ්ලේෂලා බලනකොට මේ බුද්ධ ආගම නමින් ගොඩාක් වල්පල් කතා කරනවා. ඉතින් ඒ කතා කරන එක මේක වල්පල් මේක බුද්ධ ආගමේ પરමාර්ථය කියලා සීමාව හොයන්න බැරි තරමටම උද්දල් වෙලා තියෙනවා. ඉතින් ඒ බව දැනගත්ත සරුවච්චන් වහන්සේ එදා දේශනා කරලා තියෙනවා දස ආර්ය වාස කියන සූත්‍රයේ ඒ ආර්ය වාසයට ගිය කෙනා පහක් අයින් කරනවා නිවර්ණ ධර්ම ටික අයින් කරනවා ඊට වැඩි ඊට පස්සේ චලංග සමන්නාගතෝ හෝති තමන් වෙත පැමිණෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විසෙයි මනාපමන පහල නොකර ගන්න ඉතින් බොහොම ගැඹුරු දේවල් ඒවා බොහොම අමාරුයි ඊට පස්සේ අපි ඊයේ කතා කරා චතුරාපස්සේතෝ හෝති කියලා ඒක නා සංඛාමේකං පරිවර්ජනා අදිවාසනා පරිවර්ජනා විනෝදන ආදි වශයෙන් එයා දැනගන්නවා හිත කොහේ කලබල වුණත් මෙන්න මේක සේවනය කරන්න ඕන නිතරම ඕන තරම් කලබල තැන් වලට යයි කෙලෙසෙන තැන් වලට යයි ඒ වෙලාවට හිත ගොඩගන්න මේ පදනම මේ කාර්ය මොහොත මැද හදාගත්ත පුංචි දිවයිනක් වාගේ මේ දේ සේවනය කරන්න ඕන. ඒක සඳහා ඒ මූල කර්මස්ථානීය සේවනය කරන එක හොඳයි. එතකොට අපි යනවා ඍජුවම ප්‍රතිපදාවේ. ඒ වගේම සේවනය කළ යුතු අනිවාර්යෙන් භ්‍රමචාරීදී සේවනය කළ යුතු චීවර පින්ඩ පාද සේනාසර ගිලම්පස කියන මේ සිව්පසේ පාවිච්චි කරන හැම වෙලාවෙම මේක නිවන සඳහා මිස වෙන දෙයකට නොවේ කියලා නිතරම මතක් කරන්න. ඒක හරිම අමාරු දෙයක්. එතකොට සිව්පස්සය රස විඳින්න බැරුව අපි සිවුර අඳිනකොට අපි කියන සිවුර වළඳනවා කිය. සිවුර අඳින හැම වෙලාවෙම සිවුර ගැන කතා කරනවා නම් සිවුරෙන් රූපලාවන්‍යමය වීමක් කරන්න බෑ. ඒකට සම්පූර්ණ ਸਰවඥ දහසට විරුද්ධ වෙනවා. කෑම කන වෙලාවේදී මේ ජවයේ පිණිස මදේ පිණිස කියන මේ ආහාර විද්‍යාඥයෝ පෙන්වන්න හදන සියල්ලම තිරිසම් බව තේරෙනවා. පහත් බව තේරෙනවා. මේක මේ Brahmacharya අනුග්‍රහය. මේ මහානක දම්පූර්ණ වැඩේට විතරයි වෙන දෙයකට එපා. ඉතින් ඒකෙදී ඒ ਸਰවඥයන් සඳහන් කළා තියෙනවා පුත්‍ර මාංශේ වළඳනවා වගේ වළඳන්න කියලා. තමම්ගෙම පුතා මේ අමු මස් කාන්තාරයේදී කණ්ඩ දෙයක් නතුර කන්නා වගේ කනවා මිසක්කා මේකේ භෝජන සංග්‍රහ හිස් මිනිසුන් කුස්පුරවන බුජුන් මේස සරසන්නට දැන් දානේ පොලක බලන්නකෝ. කටින පිංකමක බලන්න කොච්චර නාස්ති වැඩ කරනවද කියලා මේ සෝබන වැඩ කරන්න ගිහිල්ලා. බත් කනවා වෙනුවට ඉතින් ඒවයි ඒ කියන්නේ ඒ තරම්ම ආක්‍රමණය කළා දැන් අපිව. ඊට පස්සේ සේනාසනේ කිව්වහම Tamange බණ භාවනාවට ලඟ උපල හදා ගන්නවා මිසක්කා මේ મંદિર හදණ්ඩයි පටන් අරගත්තාම හුඟ දෙනෙක් කියන ඒවා තමයි ඉතුරු වෙන්නේ ඒවා තමයි ඉතිහාසයට පෙන්වන්න තියෙන දන්න නටපුම් පෙන්වන්න හදනවා. නමුත් ඒ වගේ භාවනා කරනවා නම් හොඳයි. එහෙම නොකරන මේ නාඩගම් මඩු මේ મંદિર ඉතිකොට අර සේවනයේ කළ යුතු දේ සේවනයේ කරන්නේ නිවන සඳහාමද බෙහෙතක් පිළිකරක්. ඉතින් ඒ වයිදී අපි ඒ සේවනයේ කළ යුතු දේවල් සේවනයේ කරන්න වෙනවා. සේවනයේ කරනකොට නිවන පාග ගන්න එපා. ඒක නිතරම ඔළුවේ තියාන වැඩ කරන්න. ඒ වගේම අපිට ගොඩාක් ඉවසන්න වෙනවා මුළු ලෝකෙම අපේ අම්මලා තාත්තලා දුව දරුවෝ සේරම පිටපාරේ යද්දී මොන කරන්නද ඒගොල්ලෝ හදන්න බෑ මම්මගේ ගමන යනවා කියලා ඒ ඉවසීම කරන වෙලාවේදී නැසි මදුරු පීඩාවල් ඉවසනවා වගේම අපේ කිට්ටු අන්තයෝ කිසිම දවසක පැහැදිලි ආදර්ශයක් දෙන්නේ නැහැ. ඒව හදන්න පටන් අරගත්තොත් අපිට ඔක්කොම කරේ තියාගෙන යන්න බෑ. නිසා මොන කරන්නද ඉතින් එයාගේ වෙලාව ආපුවම හැදෙයි මමත් හැදෙන්න ඉස්සෙල්ලා මේ පාරට එන්න ඉස්සෙල්ලා ඔච්චර පිස්සු කෙල්ල තියෙනවා කියලා ඉවසන දේ ඉවසන්න ඕන. ඊගාවට වර්ජනය කළ යුද්ධේ වර්ජනය කරන්න ඒ වගේ අය හදන්න නෙවෙයි කරන්න තියෙන්නේ ඒගොල්ලෝ පැත්තකට කරලා ඒ කට්ටිය අනපාරේ ගියාවයි ගැටෙන්න යන්න එපා. අපි සත්පුරුෂ ආශ්‍රිත යන මිසක්කා අසත්පුරුෂය හදන්න යන්නේ නැහැ. අසත්පුරුෂය හදන්න බුදුහාමුදුරුවත් කියන්නේ. සත්පුරුෂය පැත්තට ආපුවම කරගෙන යනවා. ඔගේ ප්‍රහාණය කළදී ප්‍රහාණය කරන්න ඕන. රාග ద్వේෂ මොහ වගේ මූලික පාප සංකල්ප, මිච්ඡා සංකල්ප ප්‍රහාණය කරන්න. ඒවා නිතරම එනවා. අපි හිතනනම් කොයි වෙලාවක හරි නෑ නෑ ඒව නැතිම වෙලාවක් එයි. පාරේ ට්‍රැෆික් නැති වෙලාවක් එයි. කෙලින්ම මගේ වාහනේ විතරක් කරගෙන එහෙම පාරක් නෑ මේ ලෝකේ. හැම තැනදීම ඔය ඒ සංකල්ප එනවා. අනේ සංකල්ප පාපුවාම ඒවා මගාරව ගන්න ඕනේ. එහෙම නැත්නම් හැප්පුණාට පස්සේ ප්‍රාද ගමන ඉවරයි. එයා වැරදුනත් මට වැරදුනත් ඉන්ෂුරන්ස් හම්බුණත් නඩු ගියත් නැතත් හැප්පුණොත් අනතුරු වළක්වා නොගැනීමේ වරදට දඬුවම් ගෙවන්න වෙනවා. ඒ නිසා ප්‍රහාණය කරන්න ඕනේ. ඊට කරාරින්න දැනගන්න ඕනේ. අතේ පොල්තල් ගන්න දැනගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ප්‍රහාණය කළ යුතු විනෝදනය කළ යුතු මේ මූලික කාම ව්‍යාපාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප ගෙනුනට පස්සේ තව සංකල්ප හයක් අපේ හිත නිතරම වද දෙනවා මේ වගේ තැනට ආවට පස්සේ අර රාග ద్వේෂ මොහ නැත්තම් කාම ව්‍යාපාද විහිංසා විතක් කොට ඉඳ අඩු වෙනකොට ඥාති විතර්ක ජනපද විතර්ක එනවා ලාභ සත්කාර සංයුක්ත පරිසංයුක්ත විතර්ක එනවා. අනවඤ්ඤන්ති පරිසංයුක්ත විතර්ක එනවා. පරානුද්යතා පරිසංයුක්ත විතර්ක එනවා. ඥාතින සලකන්න හිතෙනවා රටේ ලෝකේ තියෙන තොරතුරු අහගන්න හිතෙනවා ලෙඩ නොවෙන්න කල්පනා කරනවා බැනුන් අහන්න කල්පනා කරනවා අනුන්ට උදව් කරන්න කල්පනා කරනවා කීයක් හරි මේ භාවනා උගන්ලා හරි කමන්නේ කීයක් හරි හම්බ කරගන්න පුළුවන්ද කියලා හිතන කර්මස්ථානචාරියෙක් කියලා පිටලෑල්ල කරි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන කියලා ගහලා හම්බ කරගන්න නානා ප්‍රකාර දේවල්. ඒව සාමාන්‍ය ලෝකේ නම් පේන්නේ හොඳ දේවල් වගේ. අයිව ප්‍රහීණය කරනවා කියන එක දුප්පටි විජ්ජයි කරන්න බෑ. ඉතින් අනික් මිනිස්සු මේ සත්තු මරලා හොරකම් කරලා හම්බෙච්චාම විපස්සනා උගන්ලා කිය කරේ හම්බ කරපුවා මොකක්ද අප්පති වැරද්ද? ඉතින් අනිත් වගේ ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කරන්න මුලින් අවශ්‍ය නැහැ. මුලින් ඔය ඔක්කොම ගුණ කන්දල් කරත්තේ දාගත්තට කමන්නේ නැහැ. නමුත් මහගිරි දඹේ නගිනකොට මේක ප්‍රහාණය කරන්න වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා සිංච බික්කු යන්නාවක්. මහණෙනි මේ නැව හිස් කරපල්ලා. බර වැඩි වුණොත් ගමන යන්න බෑ. ඒක සාමාන්‍ය පෞල් සංවිධානයේත් කියනවා වැඩි බර ගමනට බාධායි. එකෙක් බඩේ එකෙක් අතේ එකෙක් එල්ලගෙන බඩු මල්ලකුත් අරගෙන බස් එකක් ළඟට ගියාට බස් එක නතර කරන්නේ නැහැ නේ. ඇයි මේ ඔක්කොම අරගෙන යන්න බෑනේ. ඒක පෞල් සංවිධානයේ පෝස්ටර් එකේ තියෙනවා. වැඩි බර අමාරුයි. ඉතින් මේ ප්‍රහාණ කරන වැඩපිළිවෙලෙදී පටන් ගන්නකොට අපි ඉන්න බරමල්ල වරගෙන තමයි යන්නේ. පහුවෙනට බලන මේ බරමල්ලෙන් ඇති ප්‍රයෝජනයක් තියෙනවද කියලා. පුරුද්දට කරේ දාගෙන ගියාට එතකොට මේව හැලෙනවා. ඒ හැලෙන වෙලාවේ ඇඟෙන් ඇට යන්න ආසේ. තමම ප්‍රේමයෙන් ආදරෙන් තනවා වඩාගත්ත දේවල් තමන්ම ප්‍රහාණය කරනවා. ඉතින් ඒක ඒක හිතා ගන්න බෑ. ඒක හරියට කියනවා නම් ඉටිපන්දමක එළිය ගන්න නම් ඉටිපන්දම ගිනි තියන්න ඕන. එතකොට ඉටිපන්දම පිච්චෙන්න ඕනේ. ඉටි පිච්චෙන්න ඕනේ. පිච්චෙනකොට තමයි එළිය තියෙන්නේ. අපි කොයිලාකාරී නිමුවොත් ඉටිපන්දම ඉතුරු වෙනවා අන්ධකාරයක් වෙනවා. ඒ වගේම පැන්සල පාවිච්චි කරන්න යනකොට පැන්සල ගෙවෙනවා. පීයක් පාවිච්චි කරනකොට අතුලන රතුලට ගෙවෙනවා. අත්පරෝ පාවිච්චි කරන පාවිච්චි කරනකොට ගෙවෙනවා. නියන ගාන්න ගාන්න ගෙවෙනවා. ඒක තියුණු වෙන්න වෙන්න ගෙවෙනවා. ඉතින් අපි හිතනවා මේක හොඳ පන්නේ තියාගත්ත හොඳ නියන මේක හැමදාම වැඩ ගන්න ඕනේ ගාන්න නැතුව කියලා. ගාන්න නැතුව කරන්න බෑ. මෙන්න මේ ගෑවෙනකොට අපේ ඊටාම ප්‍රියවන්තම දේ තමයි අර තියලා ඇමරි ගලියේ තියලා අල්ලපුවාම තෙල් ගලේ වැලි ගලේ අරක අම්බරවගෙන යන්නේ දුප්පටි විජ්ජයි මම මේ ප්‍රේමයෙන් තනුවේ මේ පුතා නොවේදෝ කියලා පුතා වෙඩි සියන වෙලාවට සිංහබාහුව ඇවිල්ලා දෙනකොට සිංහයාට මම මේ පුතා තමයි ප්‍රේමෙන් වැඩි ඌ විතරයි බය නැතුව මගේ ළඟට ඇවිල්ලා රත් කිල්ලටම දෙන්නේ වැටෙන්නම ගහන්නේ ඌ විතරයි. වෙන කිසි කෙනෙකුට එන්න බෑ සිංහයා ගාවට. එයා තමයි දන්නේ අහවල් තැනට දුන්නොත් වැඩේ ඉවරයි කියලා. ආන්නේ වගේ අර ප්‍රේමෙන් තනපොඩපු දේවල් හැලෙනකොට කියලා වැඩන්නේ. ඇඟේ ඇට යන්නාසේ. ඉතින් ඒක අද කියන එකේ බුදුරජාණන්සේ වෙන ලස්සනට පිටසර කරනවා. පනුන්න පච්චේක සච්චෝ හෝති මේ ලාමක සත්‍යයන් අතහැරපන් පරම සත්‍ය වෙනුයි. අපි අර පරම සත්‍ය වෙනුවෙන් මේ මෙතෙක් කල් ගෙනිච්ච අපි හොඳයි කියන මති මතාන්තර බමුණු මත එතන අපි ප්‍රිය කරපු දේවල් අතාරින්න කැමති නැහැ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අර පරම සත්‍යයට තියෙන සම්බන්ධතාවය නැති වෙනවා. ඒ කැල හරීම සියුම්. ඒක හරියට කියනවා නම් මේ ඊටබන්දමට ආසාව නිසා ඊටබන්දම නිවනවා. ඊට පස්සේ එළිය නැහැ. ඊටබන්දම තියෙනවා. ඔබට එළිය ඕන නම් ඔක පුච්චන්න. ඔක තමයි එකම දේ ඔච්චරයි තියෙන්නේ. ආන්න එක පිච්චෙන්න කැමැතිද? ඒ පණුන සත්‍ය කියලා සත්‍ය කියලා කියන්නේ ඒ අහල පහල තියෙන වටපීස් කියලා කියන්නේ අනවශ්‍ය නිකන් වල්ලාසියෝ ටික අතහරින්න වෙනවා. තාමිතේ තාම් ප්‍රේමයෙන් ආදරයෙන් තනම් වඩලද රුචි අරුචිකං තමන්ගේ පෞෂත්ව ලක්ෂණ තමන්ගේ දක්ෂතා ඒ තමන්ගේ නිර්මාණශීලීත්වය තමන්ගේ තියෙන ප්‍රගතිය බලන ගති ඔක්කොම හැලෙන්න පටන් ගන්න වෙලාවේදී හලන්න එපා. හැලෙන්න පටන් ගත්තාම මේක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න වෙනුවට අපි භාවනාව නතර කරලා අර අපේ හැකියාවල් ටික පොදි ගහගෙන කරේ තියානේ යනවා. ඉතින් ඒ පාඩම ආධුනිකයර දෙන පාඩමක් නෙමෙයි. ආධුනිකයා මේ ඔක්කොම අරගෙන තමයි ගමනට එන්නේ. මගදී ටික ටික ටික ටික ටික හැලෙන්න පටන් ගන්නවා. අන්නේ හැලෙනකොට පණුන්න පච්චේක සත්‍ය කියලා පච්චේක සත්‍ය කියන්නේ ප්‍රධාන සත්‍ය ඇර වටේ තියෙන දේවල්. නිකන් උපමාවකට කියන්න පුළුවන් ඒකේ විදිහට අල්ලගන්න යන්න එපා. බුදුජානනාංශයේ ගාවට ඒ බමුණෙක් එනවා තව 500ක් විතර සෙනඟ අරගෙන. ඉතින් ඒ ඒ 500 මේ බමුණට කියනවා යන්න එපා බුදුජානනාංශයේ ගාවට. එතුමා ඔබතුමා ගාවට එන්න ඔබ කොච්චර ඉහළකට පැවිච්ච කෙනෙක්ද? බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කලුකෙස් සහිත කෙනෙක් නේ යන්න එපයි කියලා. ඒ බමුණා පස්සේ අර වංශීයටම යතු ගන්නවා. උඹලා දන්නේ එහෙනම් මෙයා රජ කුලෙන් ආවිලා පැවිදිලා තියෙන්නේ මෙන්න මේ මේ ගුණ තියෙන කෙනෙක්. ත්‍රිජනසී තියෙන ඒ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාර්ථි සත්තා දේව මනසන බුද්ධෝ භගවා කියලා ගුණ ටික කියලා දෙනවා ගෝලයන්. බල ඉන්නේ හිට පමයි යනවා. කියනකොට ඉතින් ගෝලෙත් එනවා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා බොහොම හොඳයි. දැන් මෙච්චර මේ විශාල ඒ ගමේ මේ ඉන්න ප්‍රධාන බමුණා ආපුවාම හරි සන්තෝසයි. දැන් ඔබතුමා වගේ ප්‍රධානම බමුණු නායකයෙක් කුල නායකයෙක් වෙන්න මොනවද තියෙන සුදුසුකම්? ඉතින් ඒකට හරි සතුට වෙනවා කට්ටිය දැන් බුදුරජාණන්සේ බමුණු ගෝත්‍රයේ බමුණු ත්‍රිවේදේ දියුණු කිරීමට බමුණන් විසින් පැමිණි දිදී ආ කියනවා සාංශ මේක සීලවන්ත වෙන්න ඕනේ, සුතවන්ත වෙන්න ඕනේ, පෞරුෂත්වයක් තියෙන්න ඕනේ, උබේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ, අම්මයි තාත්තා දෙන්නම බමුණු කුලෙ වෙන්න ඕනේ, ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. අප්පා. ලේසි නෑ. ඉතින් මේ පන්තියේම නායකත්වයේ දෙන මේ බමුණ ගාම ඔක්කොම තියෙනවා. ඒකට බුදුරජාණන් දැන් ওই හතරම තියෙන දුර්ලභයිනේ. වණ්ඩ හරි අමාරුයි. ඔකේ මේ හතර තිබුණොත් ඇති. මෙන්න මේක නැති වුණාට කමක් නැහැ කියලා ඔකෙන් හලනවා නම් කොයි එකද අහලන්නේ? ඊට බමුණා කියන එහෙම අහලන්න අමාරු මේ පහම තියෙන බුදුන් කියන එහෙම ඉතින් ඔක්කොම සුසුකම් තියෙන කට්ටිය නෑනේ. ඒක නිසා ඒ පෞරුෂත්ව ලක්ෂණ නැතුණත් කමන්න හැබැයි සුතවන්ත වෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ, උබේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ, ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. එතකොට බුදුන් කියනවා මයින් ওই ප්‍රශ්න වල මාත් ඕක තමයි දෙන උත්තරේ. හරි වටිනවා. ඒ අයින් කරන්න ඕන අඩුම දෙය තමයි අයින් කෙරුවේ. ඒකල ටිකක් කරලා කයි කතාවක් දාලා කියන දැන් ඔය හතරෙමුත් එකක් අයින් කරන්න උනොත් තව එකක් අය වහුණා කියනවා අමාරුයි කිය. ඉතින් බුදුන් කියනවා අපි දෙන්න මේ කතා කරන්නේ. ඒක කියනවා එන ඔබේ කුල පාරිශුද්ධ නොවුනත් කමන්නේ. සුතවන්ත වෙන්න ඕන සීලවන්ත වෙන්න ඕනේ. ත්‍රිවිධ පාර්ගුවේ. එතකොට අර ආපු 500 මේ බමුණට කියනවා ඔහොම පාවා දෙන්න එපා. අපි ළඟ තිබිය යුතුම ගුණ මෙවුවා. එතකොට මෙයා පිළිසද නිසද්ද ගන්නවා. මේ ආර සුද්දන් කියන ඔය තුනෙමුත් එකක් අතාරින්න වෙනවන මොනවද අතාරින්නේ කියලා. බමුණා කියනවා දැන් හරි අමාරුයි. හැබැයි මේ ප්‍රායෝගික ප්‍රශ්නය මොකද මේ සුදුසුකම් ඔක්කොම පහම තියෙන නායකයෝ නැහැ. එහෙමනම් ස්වාමීන් වහන්සේ සුතවන්ත නැති වුණත් සීලවන්ත වෙන්න ඕනේ ත්‍රිවිධ පාරගු වෙන්න ඕනේ. ඉතින් බෞද්ධ ජාන්සේකට බොහෝම ස්තුති කරනවා. මයින් යවන මාත් ඒක තමයි කියන්නේ කියලා. ඊට පස්සේ ওই දෙකමත් එකක් අතරින් ඉන්නොත් මොකක්ද අතරින් කියලා. එතෙන්දි බමුණගේ මල පයින්. ස්වාමීන් වහන්සේ සීලවතෝ පඤ්ඤා සීලවන්තස පඤ්ඤා පඤ්ඤාවන්තස සීලං සීල පඤ්ඤා ලෝකේ අග්ගමක් ආයති නත්ති සීලං නත්ති පඤ්ඤා අත්ති සීලං නත්ති පඤ්ඤා කියලා ප්‍රඥාව තියෙනවා සීලෙ තියෙනවා සීලෙ තියෙනවා ප්‍රඥාව තියෙනවා සීල නැත්තම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්තම් සීලෙ නැහැ මේ ටික තමයි ලෝකේ අග්ගම ධර්ම දෙක කියලා ඔළුව වනවන කියන බුදුරජාණන් වහන්සේ. ඒක බුදුන්ස් කියනවා පිළිගන්න. මාත් පිළිගන්නවා සීලයයි ප්‍රඥාවයි කියලා සුදුසුකම් පහක් දුන්නට ඉහළට ඉහළට යනකොට උඹේ කුල පාරිශුද්ධ නොවුනත් සුතවන්ත නොවුනත් පෙනුම ලස්සන නැති වුණා ඒව අනිවාර්ය අංග තමයි ඉහළට ඉහළට යනකොට ඒව නැති වුණාට කමන්නේ මේ දෙක තිබ්බොත් බමුණන්ගේ නායකයෙක් වෙන්න පුළුවන් ආන් මේ වගේ අපි මේ භාවනා ගමනේදී අපි ඔක්කොම සුසුකම් නැත්තම් අවශ්‍යතා සලකන ගියාට ඉදිරියට යනකොට තේරෙනවා මේ අනවශ්‍ය සිල්පද ඕනේ නැහැ. නිවනට අදාළ වෙන සිල්පද මිසක් මේ සීලබ්‍රත අවශ්‍ය නැහැ. සීලබ්බත පරාමාස. මේ සක්කාය දිට්ඨිය වගේ දේවල් නැත්තම් භවනා කරන්න බෑ. අපි මෙතෙන් එන්න අපි තැහෙන උත්සාහයක් කරන්න eBay. නැත්නම් උත්සාහය එක්ක ගමන යන්න බෑ. ඉතින් මම මම මුල් කරගත්තොත් ඒක නිකන් උගුර හිර වෙන පටලවින දෙයක් වෙනවා. අක්කායි දිත් අතාරින්න. විචිකිච්ඡාව. සැක කරලා තමයි අපි අනිත් ආගම් අතහැරලා මේකට ආවේ. මේකට ආවට පස්සේ මේක කෙරේ තියෙන සැකේ අතාරින්න ඕන. ඉතින් මේව වෙන්නේ නැති දේවල් නේ. අපි මෙතෙන්ට යොමු කරන්න හේතු වෙච්ච කරුණු එක එක හැලෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හුඟ දෙනෙක් හිතන්නේ මට දැන් සද්ධාව නැති වෙලා මට දැන් මං පිළිබඳ ආදරය නැති වෙලා මේ নানা ආකාර දේවල් ඒකට පච්චේක පනුන්න සත්‍ය ඒ අතිරේක සත්‍යයන් හැලෙන වෙලාවේදී ඒක හලනවයි කියන එක පස්චිම දේහධාරී පස්චිම භවිකෙකුට හැර කිසි කෙනෙකුට කරන්න බෑ එයා කියනවා අරක විසි කරන්නේ නැතුව තියා හිරට කමන්නේ නැහැ කියලා. තියා ඉන්න හැම වෙලාවෙම පරම සත්‍ය බාල්දු වෙනවා. අද ලංකාවේ මේ දේශන පවත්තන එහෙම නැත්නම් මේ ප්‍රධාන භාවනා උගණන ඇත්තන්ගේ වග දිහා බලනකොට පේනවා මේගොල්ලෝ මේ වගේ මේ පුංචි සත්‍යක් නැත්නම් සත්‍යයේ අණ්ඩක් විතරක් අරගෙන තේරවාදයට අදාළ නැති උම් විචිත්‍ර මේ පණුන්න පච්චේක සත්‍යයක් අරගෙන ප්‍රහාණය කළ යුතු අතිරේක සත්‍යයක් අරගෙන ඒකම පෙන්වලා දෙමින් තේරවාදයටත් කොනහනවා. ඒ විතරක් නෙමෙයි ඒ ලාමක දෙයට ගිහිල්ලා හරියට පිහියක කැපුම්දාරේ නැති කරගත්තා වගේ අර තියුණු බව නැති කරගන්න. ඉතින් ඒක ਸਰවඥාන්සේ එදා දේශනා කළා තියෙනවා පණුන්න පච්චේක සච්චෝ හෝති ඉදිරියට යනකොට යනකොට යනකොට අර මෙතෙක් ගෙන ආපු බැඩි බර හැලෙනවා අන්න එකට දැනගෙන යන්නේ කියලා. ඉතින් ඒ සඳහා උපමාන 10ක් සුරජ්ජත් පෙන්ලා තියෙනවා. මේ ගමනේ යනකොට අපේ අතින් හැලෙන දේවල් 10ක් බුදුන්සේ පෙන්ලා තියෙනවා. අපි සමහරලාට ඒව කෑලි තාම තියාගෙන ඉන්නවා. නිකම් පුරුද්දට අපේ වංශක බල් ගන්න. එහෙම නැත්නම් අපි මෙතෙක් වෙනකන් අපිට උදව් කරපු දේවල් වගේ. එල පහ වෙනකන් හැරමිටි විසි කරන්න හොඳ නෑනේ. මම තර දානි වන්දන දැන් තියෙන ෆොටෝ එකේ දැකලා තියෙනව නේද? හෙල නගින්න උදව් වෙච්ච ඉනිමකට පයින් ගහලා තියෙනවා. ඌක තමයි නිස්සන්වන් තියෙන කෂඩ ගතිය. මොකා උදව් කරත් පයින් ගන්න. ඉනිමක වැටෙන්න ගහනවා. හෙල පහු වෙලාද නැද්ද කියන එක වෙනම කතාවක්. ඉතින් මේ චිත්‍රේ කාටවත් තේරෙන්නේ නැහැ. ඒ හෙල නගින්න උදව් වෙච්ච ඉනිමක තියෙනවනම් බඩගිනි වෙනකොට ඉනිමක දිගේ බහින්න හිතෙනවානේ. උඩට නැගලා ඉනිමකට පයින් ගැහුවා නම් කම්මෝගෝ චිකාගෝ. පුළුවන් නම් හිටපන් මැරියන් නැත්තම් නිවන් දැකපන්. ඉතින් අපි ඒ නිසා හැම වෙලාවෙම හොරෙන් ඉනිමග ගිහිල්ලා පැත්තක හේතු කළ තමයි ගමන යන්නේ. අදිස්සියක දිවත් ඕන වුණොත් එimhe ගෙදර යන්න වයිෆ්ට SMS එකක් ගහ ගන්න හරි ෆෝන් එක අංගගෙන තියානින්න. හොඳටම ප්‍රෙෂර් එක නැග්ගොත් මොකද කරන්නේ? හොඳටම ගිඩිනස් ආවොත් ඩයබටිස් ආවොත් මේ ආයතනෙ මුකුත් කරන්නේ නැහනේ. ඉතින් ඒකට ක්‍රම හොයන්න. ওই ওই ටිකෙන් තමයි කොක්ක වැදිලා තියෙන්නේ. ඒ පණුන පච්චේක සත්‍ය කියන වචනේ තියෙන ඒ ඉදිරියට යන්න යන්න යන්න යන්නේ සියලුම දේවල් හැලෙන ගතිය ඒක දකින්නකොට ඒකට අනුග්‍රහ කරන තියෙන දුෂ්කරතාවයේ දුප්පටි විඥයි කියලා තියෙනවා විනිවිද දකින්න බැරි තරම්. ඒක පෙන්නකොට පෙන්නන්නේ මේ එක එක ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ තම තමන්ගේ ආගම් නිකාය රැක ගැනීම සඳහා ඒගොල්ලෝ යම් යම් තේමාවල් එළියට අරන් තිනවා. ඒ තේමාවල් දිගේ තමයි ඒගොල්ලෝ යන්නේ. ඒගොල්ලොත් පැවිද්දෝ. ඒගොල්ලොත් ගීගේ අතහැරපු ඇත්තෝ. ඒගොල්ලොත් අනගාരികයි. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම අපි එකට දාලා තමයි සලකන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බස් එකේ ගහලා තියෙනවා පූජ්‍ය පක්ෂේ සඳහායි කියලා. පූජක පක්ෂයත් එල්ලේ කි තමයි වාඩි වෙන්නේ. සිංහල බෞද්ධයා දන්නේ පූජක පක්ෂේ මොකද්ද පූජ්‍ය පක්ෂේ මොකද්ද කියලා. පූජකයා කියලා කියන්නේ දෙයයන් ආසිකේ අතරමැද ඉන්න කපුවා. පූජ්‍ය කියලා කියන්නේ දෙයයන්ට එහා ගිය කෙනෙක් වැඳිය යුතු පිළිය යුතු ආහුණෙය බාහුණෙය දක්නේ අංජලි කරණීය කෙනෙක්. ඒක දෙන්නම ඉඳගන්නේ පූජ්‍ය පක්ෂයයි පූජක පක්ෂයයි එකේ. ඒ මොකද මේ දෙකල්ලම දල වශයෙන් බැලුවොත් ගිහිගේ අතට ඒක පොඩි දෙල්ලමක් නෙවෙයිනේ. ඉතින් ගියෝ සලකනවා. මේ සලකනකොට පූජක පක්ෂයටත් පූජ්‍ය පක්ෂේ ගාන සලකන්න ගියොත් ලබ්බ පූල දෙක අඳුරන්නේ නැතුව අත තිබ්බ කෙනෙක් වෙනවා. ලබ්බට තිබ්බ අත පූලට තියන්න එපා. ඒ ටික දැනගන්න ඕන. ආන්නේ දන්නේ නැතිකමට කියනවා පනුන්න මේක න අප්පනුන්න කියලා කියන්නේ තියෙන්නේ පච්චේක සත්‍යෝති හැම දෙයකටම සලකනවා. එතකොට එහෙම කරනකොට සැලකිය යුතු පරම සත්‍යයට නිඳාවක් වෙනවා. සාමාන්‍ය හොඳ දෙයක් තමයි මේ හොඳ දෙයට හොඳයි කියන එක. නමුත් පිටර හොඳ දෙයින් වඩා හොඳ දෙය තේරුම් අරගෙන හිමීට තමන් අර වඩා හොඳ දෙයට යනවා මිසක්කා තම මේ ආයාසයෙන් අමාරුවෙන් කැපකිරීම උපයගත්ත සියලු හොඳ දේවල් මල්ලේ පුරවා ගත්තොත් වඩා හොඳ දෙයට ඉඩ නැති වෙනවා. ඉතින් මේක හරීම අමාරුයි කියලා දෙන්න. ඉතින් ඒකට මේ තිස්සලත් මම කියපුවාතාවක් මතක් කරලා තියෙනවා සෙන් බුද්ධ ආගමේ මම කියනවා සෙන් බුද්ධ ආගම වගේ දේවල් ගැන තමයි මේ කියන්නේ. ඒක ඔක්කොම තේරවාදෙන් පිටට ගිය දේවල්. නමුත් ඒකේ උපමාවක් තමයි මම ආයෙත් පෙන්වන්නේ. ඒකේ විශ්වවිද්‍යාලයක් තියනවලු සානුවේ පුදුමාකාර ප්‍රසිද්ධයිලු. ඉතින් ඒකේ ඉන්න මහාචාර්යවරයා බුද්ධම මහන්සිලා විශ්වවිද්‍යාලේ කටයුතු කරනවා. හැබැයි පාස් වෙන හැම කෙනාම එතන ළඟ තියෙන කන්ද නැගලා එතන ඉන්න සෙන් මාස්ටර්ට වැඳලා යනවලු. ඉතින් මේ ප්‍රවතේට හරි අප්සෙට්ලු මේ අකෝ ඔක්කොම මයෙන් ඉගෙන ගන්නෙ යනකොට අර මනුස්සයට වැඳලා ඉතින් යවවල මොකද කියන්නේ එයා හරීම ශ්‍රේෂ්ඨයි හරීම සිල්වන්තයි හරීම ඥානවන්තයි කියලා ඉතින් ප්‍රොෆෙසර්ට හිතනවලු මීයා කවුච්චරම සිල්වන්ත ඔච්චරම ඥානද මේ ඔක්කොම ඩිග්‍රී ගත්තට පස්සේ මිනිහට වැඳලා යනවා කියලා. ඊට පස්සේ ඒ ඔක්කොමලාට කිව්වට පස්සේ මෙයා හිතවලු යන්න ඕනේ කියලා බලන්න. ගියාට පස්සේ කන්ද උඩ නැග්ගෙන හති දාගෙන යනකොට ආරාමේ දොර ඇරලා තිබුණලු. ඉතින් මාස්ටර් දොර වහලා දිනව කවුළු ඇරලා ගිහිල්ලා කතා කරලා කිව්වලු මම මේ පල්ලේ අවිශ්වවිද්‍යාලයේ ප්‍රධාන මහාචාර්ය මට ඔබතුමා හම්බෙන්න ඕනයි කියලා. මාස්ටර් ඇවිල්ලා බලලා ඩාංගල දොර වහලා දාලා කියලා. මෙයාගේ මූණට වගේ වදින්න. මෙයා හිතාගත්තො මීය කාට සීලයක්වත් ගුණයක් මොකක්වත් තියෙන්න බෑනේ මේ අමුත් එක්ක ආපුවා මේ මූණ කඩා පනින දොර වහවල ඩාංගල කියලා ගිහිල්ලා කිව්වලු උඹලා ඔය වඳින්න යන විනියට අඟට මං ගියානේ. ඒ මිනිසයා මේ ආගන්තුකයට සලකන්න දන්නේ නැහැ කොහොමද උඹලා කියන්නේ කියලා ඊපස්සේ කිව්ලු සර් ওই જાතියින් ගියොත් නම් එයා අල්ලන්න බෑ. ඔයාගේ මහාචාරිකම් වලට සලකන්නේ නැහැ. එයා සාමාන්‍ය මිනිහෙකුට නම් සලකයි කිව්වලු. සර් ගිහලා අඟ පෙන්වන්න යන්න එපා. අඟ පෙන්නුවොත් ওই ටික තමයි වෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙසරයක් මෙයා හිතාගත්තලු එහෙනම් මටයි මටයි වැරදිලා තියෙන්නේ මං හම්බෙන්න යන්න ඕන කියලා. ගියාට පස්සේ ආයෙ ජනේලෙ ඇරලා මෙයා කිව්වලු මට පොඩ්ඩක් හම්බෙන්න කියලා. අද බෑ. ආයෙ ජනේලෙ ඇරුවලු. ඊට පස්සේ කොහෙන්ද මිනිස්සු එයා දැන් ගෝලයන්ට ඇවිල්ලා කියනවා ඔයා මෙච්චර හොඳයි කිව්වට මේ මනුස්සයා ඉතලා දවස් නම අංගපෙන්න නිසා දෙවන දවසෙත් බෑ කිව්වා. එහෙම තමයි ඔය එක සැරයක් බෑ දෙසරයක් බෑ තුන් හතර සැරයක් යන්න ඕන ඔයා ගාවට කියලා. ඉතින් මේ වතර හිත හදන්න හරි අමාරුයි. හරිම අමාරුයි හිත හදාගන්න. මොකද මේ මෙච්චර වැඩ තියෙන මහාචාර්යකම ලැබලා මෙච්චර කළුපටි දාගෙන උපාධි දාගෙන ඉන්න මම මේ කන්ද නැගලා නිකම්ම නිකම් මේ පැවිද්දෙක් හම්බෙන්නේ. තුන්වෙනි දවසේ ගියාම උඩ ඇරියලු. ද රැලි වල හද්ද කරන්නේ නැතුව මාස්ටර් එයාට වාඩි වෙන්න තැනක් දීලා ගේ ඇතුළට ගියා. එයා ගිහලා ටීවී දුර පිරිසු කෝපයක් අතේ තිබ්බලු. ඉතින් අර හිතාගත්තොත් දැන් එක සැරයක් කෑවා දෙකක් කෑවා මේ සැරේ නම් මෙහෙම නොවෙන්න මේ පිරිස අද්දකින් අල්ලාගෙන දැන් ඉන්නවලු කතා නැතිලු. අර ගෙට ගිහිල්ලා පෝච්චියක් ගෙනල්ලා වැක්කිරුවලු තේ. දැන් බොහෝම සතියෙන් slowly mindfully silently තේවක් කරනවා. ඉතින් මෙයා හිතාගත්තලු මේ ටී සෙරමනි එකක් තමයි කියලා චී ඉන්දියාවේ මොකද ජපානයේ ඉන්නකොට දැන් කෝපේ පිරුණලු. තාම මෙයා වක් කරනවලු. ඊට දැන් පීරිසයට වැටෙනවලු. ඉතින් මෙයා හිතවල මේකේ චාරිත්‍රාක් වෙන්න ඇති. ඇති වෙන්න දුන්නා කියන්නේ කෝපෙත් පිරෙන්න දැක්කිරවලු. දැන් මෙයා ජීවියෙන් අහග බලාගෙන ඉන්න ගමන් දැන් උපාධි කෝට් එකට තේ වැටෙන්න ඔන්න මෙන්නලු. මාස්ටර් වක් කරනවලු දිගටම. මොන දිහා බලනකොට දැන් වැක්කරොත් පිට තමයි යන්නේ කිව්වලු. ඊටසිකවලු ඔයා ගිහිල්ලා කෝපේ හිස් කරගෙන එන්න හිස් කරපු කෝපෙට වැක්කරොත් පිට තමයි කියලා. ඔක්කොම යන නිසා ඔයා උළුව පොඩ්ඩක් සුද්ධ කරගෙන එන්න අහිංසක වෙලා එන්න. වක්කන්න කෝපෙට මොනවා වැක්කරොත් පිට තමයි යන්නේ. ඒ නිසා හිස් වෙලා වරෙන් මයි ළඟට එනකොට ඔය බයිලා පනුන්න සත්‍ය තියාගෙන ඉන්න එපා මේකට. ආවොත් ඕක තමයි වෙන්නේ කියලා. ඒක හරි ප්‍රසිද්ධ කතාවක් සෙන් බුද්ධහගමේ අපිට අපිට මාස්ටර් කෙනෙක් ගාවට යන්න බැරි පැහිකම නිසා. දන්නව වැඩිකම නිසා. ඒ මැදිවට ඒක කියා පාණ්ඩ හදනවා. ඒක තන්නේ කර බාධාවක්. ඒ මාස්ටර් කෙනෙක් ගාව සිල්පේ ගන්න. ලංකාවෙත් වෙලා තියෙනවා තව තැනකට ගියාට පස්සේ එයාගේ මාස්ටර් කෙළු අසවලා තමයි හොඳ මේක නා උඹ එයාලාගට ගිහිල්ලා භාවනා ඉගෙන ගන්න කියලා. මම හොඳ පොත් දන්න මාස්ටර් ගාව ඉගෙන ගත්ත ගෝලෙක්. ඒ මනුස්සයා ගිහිල්ලා කිව්වලු මාස්ටර් ඉන්නෝ ලිලි යනකොට අපේ සර් කිව්වා හම්බෙලා මට මෙතෙන්ට ඇතුල් වෙන්න කිව්වයි කියලා. කසේ ඇති උනල ජීවුවම එකක් අසෙන් ගෝලයා හිතාගත්තලු මං වැරදි තමයි කරගත්තේ කියලා. ඊට පස්සේ දෙවෙන් දැසෙන් නෑ ඇහුවලු මොකද ආවේ? අපේ සර් කිව්වා සර් හම්බෙන්න කිව්වයි කිව්වා. දීපුවාම කසෙන් එකක් ගියා. දෙවෙනි දැසෙත් ගියාට පස්සේ කිව්වලු උඹ සර් ගියුමනාට ආව මිසක් උඹ බිවුමනාට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. උඹලා වගේ උන්ට සාත්‍රෙ පිටන්නේ කියලා. දෙවෙනි දැසෙ ගියාට පස්සේ කිව්වලු මේ මගේ ඕනකමට ආවේ කියලා. તો ලොකු සර් කියන දේ අහන්නේ නැනේ. කියලා උඩ ගැහුවලත ආයතරයක් අතෙන් පාරක් ගැහුවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ ගියාට පස්සේ දැන් කොයි උත්තර දෙන්නද මේ මගේ කැමැත්තටයි සර්ගේ ආ කියලා කසෙන් ගහලා ගිහලා පළයන් ඇතුළට ගියා. ඒ වගේ තමයි මේ පනුන්න සත්‍ය අතාරිනවයි කිව්වහම ඒ මාස්ටර් ඒක කරන්නේ අමූතු තාල වලට. ඔය භූණියන් කපනවා වගේවත් දෙහි කපනවා වගේ එකක් නෙවෙයි. ඒක සරුවච්චන්හන්සේ කරන හැටි. අපි ළඟ තියෙනවා සස්සත දිට්ඨිය කියලා එකක්. මේ අපේ પરම්පරාදිකට යන්න ඕනේ. අපි හැමදාම මෙරි මෙරි උපදිනවා. ඒක නොසැලෙන ශක්තියක් මේක යනවායි කියලා මේ සනාතන වාදයක් තියෙනවා අපි ගාව. ඒක කර්මේ සහ කර්මඵලයේ තියෙන කට්ටිය පිළිගන්න දෙයක්. සස්සත වාදේ. සදාකාලික දෙයක් තියෙනවා. මරුණාම ඊගාව ආත්මයට යනවායි කියලා පිළිගන්නවා. තව කට්ටියක් කියනවා නෑ නෑ අසස්සත වාදේ කියලා එකක් තියෙනවා උච්ඡේද වාදයක්. මේ ඉන්නකම් විතරයි ඉන් එහාට කිසිම වග විභාගයක් නැහැ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ භෞතිකවාද, කොමියුනිස්ට් වාද. ඒ වගේ තියෙන ද්‍රව්‍ය තමයි වැදගත් වෙන්නේ. මනුස්සයාගේ වැදගත්කමක් නැහැ. මෙන්න මේ වාද දෙකෙන් එකට අහුවෙච්ච නැති එක එක්කත් මේ ලෝකේ නැහැ. එක්කෝ මම වෙමි. මම මට උනට පස්සේ ලබන ආත්මයක් එනවා. එහෙම නැත්තම් කියනවා ඒව මොකක්වත් නැහැ මේ ආත්මෙන් ඉවරයි. ඉතින් මේ විදිහට වාද දෙකෙන් එකට හරි අහුවෙච්ච නැති කවුරක්වත් නැහැ. මේ දෙකම අතාරින්න කියනවා. එහෙම දිගට යනවා කියන වාදේ හෝ දිගට නොයනවා කියන වාදේ දෙකම අතහැරියේ නැත්නම් අපිට ඉදිරියට ගමනක් වෙන්නේ නැහැ. සස්සතෝ ලෝකේ අසස්සතෝ ලෝකේ නැත්නම් සස්සතෝ ලෝකේ උච්ඡේදෝ ලෝකේ කියලා ඕනම තැනකට කියලා බැලුවොත් ඒ පුරුෂයා ඒ ශ්‍රමණයා ඒ බ්‍රාහ්මණයා ওই දෙකෙන් එකකට අහුවෙලා තමයි කතා කරන්නේ. ඉතින් අහගන්න පුළුවන් ඔයා මේ සස්සතවාදයේද කතා කරන්නේ අසස්සතවාදී කියලා කියන්නේ මගේ ධර්මයේ හැටියට මේක ලෝකේ සස්සතයි. එතකොට දැනගන්න ඕනේ මෙයා ඒ පනුන්න සත්‍යයක් බාරගත්ත කෙනෙක්. තව කෙනෙක් කියන්නේ මම කිසියෙත්ම බාරගන්නේ මේ ලෝකයේ අසස්සතයි. ඔබ මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයි. ඒක ඉන්දියාවේ දාති වුණු වාද දෙකක්. ඉතින් ওই දෙකෙන් එකකට හරි අපි අහුවෙනවා නම් අපිට මේ පරම සත්‍ය අවබෝධ කරගන්න බාධා වෙනවා. මේ දෙකටම එහා ගිය එකක් තමයි පරම සත්‍ය කියන්නේ. නිසා මේ සස්සතෝ ලෝකේ අසස්සතෝ ලෝකේ කියන සස්සත වාදය බුදුරජාණන්සේ පෙන්නනවා මිනිස්සෙක්ගේ තාම ඉහළ තැනකට යනකොට බාධා කරන ධර්ම. එහෙම නැත්නම් අන්තවාලෝකෝ අනන්තවාලෝකෝ මේ ලෝකයේ කියන්නේ අන්තයක් සහිත දෙයක්ද නැත්නම් අනන්ත වූ චක්‍රවාටයක්ද කියනවා. ඉතින් අද ලෝක නිර්මාණවාදය කිව්වේ මේ ලෝකයේ දිව්‍යඥාන්සේගේ නිර්මාණයක්. ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඒ නිසා අන්තයි. නමුත් ගැලීලියෝ ගැලීලී දුරීක්ෂය දාලා පිට ලෝකේ දැකපු ගමන් අන්තරීක්ෂය අර අන්තවාදයේ එහෙම්ම කඩලා ගියා. ඕනම කෙනෙකුට බලන්න පුළුවන් දුරීක්ෂයක් දාපම ඈත ලෝකෙ ලක්ෂ කෝටි ගණන් චක්‍රවාට තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ගෙන්නවා මේ බිෂොප් ළගේ සභාවට ගෙනලා ඇහුවා. ඉතින් මේ මිනිස්සයා කිව්වා මෙහෙමයි ඔබතුමා ඒ දේවවාද නෙවෙයි මට පේනවා මේ තියෙන චක්‍රාවාට තරු ගානට තියෙනවා. ඊට පස්සේ මේ මාසෙට කිව්වා එක්ක උඹ මරනවා. එහෙම නැත්නම් මේක අනන්තයි අන්තයි කියලා කියන්නේ කියලා. ඉතින් ඒ ඔක්කොම මැරුණේ මෙයා අන්තයි කියලා කතාව කියලා එළියට බහලා පොළවේ අත ගහලා දේශනා කරා කියලාලු. ඕගොල්ලෝ මොනවා කරුවත් ලෝකේ අනන්තයි. එදා ඔය අන්තවාදය නැත්නම් ලෝකේ අන්තයි කියන එක කඩලා ගියා. ඒකට තාමත් ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගෙන් 160ක් මේ දේව නිර්මාණවාදය පිළිගන්නවා. අපිට ඔය ඔක්කොම විද්‍යාව උගන්වන බයියෝ මේක අන්තවාදී කියලා උගන්වනවා. මේක අනන්තයි කියලා කියන්නේ කිව්වොත් ඒ අන්තවාදයට යන විරුද්ධ මතයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා මේව මුක්කක් හරි අල්ලගෙන අපි නටන්න පටන් අරගත්තොත් උඹට හිත පිරිසුදු කරගන්න බෑ, සතිමත් වෙන්න බෑ, සාහින්තක වෙන්න බෑ, වර්තමානට එන්න බෑ. මේ එකක්වත් නැති කවුරක්වත් නැහැ ලෝකේ. දැන් අපි දන්නවනේ අපේ ඊඩමේ මායිමක් තියෙන්න ඕනේ කියන එකට අපි කොච්චර මහන්සි වෙනවද? මොකද දරුවන්ට දුන්නාට පස්සේ මේක මහා කරදරේනේ. ඉතින් අපි උතුරින් දෙන්නේල්ලි ගහයි දකුණෙන් ගල්පරුවතයයි උතුරින් ජේමිසුන් නැගේ ඉඩමයි කිය කිය ওই ලියන ඔප්පු පොඩ කරන්න බලන්න. ඉතින් මේ ඔප්පු ලිවිල කවද පටන් ගත්තේ මානව ඉතිහාසයේ? එන්දේර යුගයේ ඔප්පු තිබුණේ නැහැ. දැන් ඔප්පුවක් නැත්නම් අපි ගන්න පර්ච් එකක් නම් ඒකට ගහන ඔප්පුවේ බලන්න අඟලක් එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ සීමාවල් පනවගෙන සතරංකයට මේ අංශක වටිනාකම මෙච්චරයි ඩොලරක මෙච්චරයි කියලා මේ පනවගත්ත සීමාවල් තියෙනකොට ලෝකේ අන්තයි කියන එකට තමයි මේ අපි මේ gadol කැටයක් හරි දීලා කොට නැගිලා හදන්න දැන්. මේ එකක්වත් ගණන් ගන්නෑ දැන් අපිට අලි වායුච කරන්නේ නැහැ නේ අපිට දැන්. මං කියන්නේ සංඝයා ඉතින් අපිට මොකෝ ඩොලර් එක උඩ ගියාම මොකෝ පල්ලෙහා ගියාම මොකෝ. දැන් ඕගොල්ලෝ මේ දවස් 10 කිල්ල යනකොට ඩොලර් එක බහැලා තිබ්බොත් එහෙම මල කචල් දැන් පඩියේ මේ වෙනවා විකුණන වඩවල මිල වෙනයි පිට රටින් ආපු ආදායම වෙනස් වෙනවා NRFC ගිලුම් වල අප්සෙට් මේ ඉන්නකම් කොහේ යනවද දන්නේ ඩොලර් එක මේ අන්තවාදයකට වැටෙනකොට පස්සේ එහෙ සිද්ධ වෙන ඇමරිකාවට කීසුමක් කරනකොට ලංකාවට එම්බිරිසාව හැදෙනවා මුද එහෙ තමයි ඔක්කොම තීන්දුව වෙන්නේ ඩොලර් එකේ. අපි කොච්චර කම්බ කරත් ඒකෙන් තියෙන. මොකද මේ අන්තවාදයකට අපි කැමති. ඒ ඩොලර් නැතුව කරන්න බෑනේ මේ බිස්නස් එක. රුපියල් නැතුව මේ බිස්නස් එක කරන්න බෑනේ. අපි හැමදේම අත්තට පංචා අසුචි මනුස්සා කියලා බුදුරජාණන් කියන අර්ථ ශාස්ත්‍රයේමයි මනුස්සයට ලොකුම දේ. රුපියල්. ඊක නැතුව මුකුත් කරන්න බෑ. ඉතින් අපි කියන ඉතින් මේක මල කෙලියක් කැප්පා. මේ භාවනා කරන කියලා රුපියල ගණන් ගන්න නැතුව පුළුවන්ද? ඩොලර් එක ගණන් ගන්න පුළුවන්ද? ඒක තියෙන්න එපා කියලා. මම කියන පටන් ගන්නකොට ඉතින් උනට කමන්නේ නැහැ. නමුත් කරගෙන කරගෙන යනකොට මේ සල්ලි කියන්නේ අපිට අයිති නැති ජෝර්ජ් ඇඩ්වන්ට අයිති දෙන්නේ. ඒකනේ උන්දලා අසංකල තියෙන කොලේ අසං කරපු කාඩ දීපං. ජෝර්ජ් ඇඩ්වන්ගේ දේ ජෝර්ජ් ඇඩ්වන්ට දීපං. නැත්තම් ඔබ ඒක හරහා ඔබට ටැක්ස් ගහනවායි ඔබ හැම පැත්තෙම වට කරනවා ඔබ මේ අන්ත දේවල් පිළිගන්න නිසා. අනන්තයි කරන්න බෑ අපි සක්විති රජුරෝ නෙවෙයි. ඉතින් අපි ওই දෙකම ඇද ඉඳගෙන කොහොමද භාවනා කරන්නේ? අපි කවදද මේ වගේ අන්තවාදී නැත්නම් අන්තවත් දේවල් වලින් ගැලවෙන්නේ? අපි දවස ගත කරන මුළු පැය 24ම අන්තයි. මේක මගේ ගෙදර මේක මගේ රුචිය මේක උදේ කෑම මේක දවල් කෑම මේක හවස කෑම මේක අතුරුපස මේ සීරටම අපි හදලා ඉවරනේ මේ රෙසිපි එක දැන් බැරි වෙලාවත් උදේ කෑම දවල්ට ගාවොත් දවල් අබ්බ ගාලා පිස්සු හදුනා කියලා කියනවා. උදේට විතරයි ආප්ප. දවල්ට ගාවොත් දවල් අබ්බ ගාලා පිස්සු හදුනා කියනවා. දැන් මම මේ විලාදී අමුතුම කෑමක් ගෙනත් දුන්නා. මම මං හිටියේ ඒකට කැරවෑන් එක රිට්‍රීට් එක ඉවරයි. කියලා කාලි වෙරලා මේ දැන් මේ ගියපු නම්බුකාර හැටියට ඒක හොඳයි කියනවත් උනායි කෑමේ. ඊට පස්සේ මං ගබේ බත් කාලි වල්ලා දෙන අර මේ ඉස්සරහ කෑම එකක් තිබුණා. බත් නෙවෙයි ප්‍රධාන ආහාරයෙන් පස්සේ ඉතින් ඒ ගිනින එක නා කියලා තිනවා. මේ මම වැදගත් ස්වාංශන මට ගෙනියන්නේ මේකේ අර ඉස්සරහ කෑම එක. ඊට පස්සේ කියලා ඉස්සල්ලා කාලා තියෙන්නේ ඒක තමයි කිව්වා. බත් කන්න ඉස්සල්ලා පැණි රහ කාලා ප්‍රධාන මීල් එක කරන් තියෙන්නේ පස්සේ ඉතින් දෙවෙනි දවසේ ආගය ස්වාංශ දැන් අද මේක කාලා දැන් මේක කන්නේ. මේ නදන්නා දෙමලකට ගිහිල්ලා කාගේ දෝ කෑමක් කන්න ගියාම අපි බත් කාලා කන්න ඕන දේවල් ඉතලා කාලා පස්සේ බත් කනවා. ඉතින් කවුරුහක් දැක්කම hina වෙනවා අපිට. මොකද ඒ තරම් අපි බත් කාලා ඉස්සරහ කෑම පස්සේ කන්න ඕන කියලා මොකද්දෝ සම්මතියක් හදාන්න තියෙනවා. ඒක නැති වුණොත් ටේබල් මැනර්ස් නැහැ ඒක ගොරකයා ඒකට තේරෙන්නේ නැහැ කියලා කියනවා. මේ හැම දෙයක්ම ව්‍යවස්ථාගත කරනවා කියලා කියන්නේ අපි අන්තවාදී තැනකට වැටෙන්නේ. හරිය අපි කැමති අපේ දරුවන්ට ව්‍යවස්ථා කියලා දෙන්න. අපි කැමති පාසලක් කරනකොට ව්‍යවස්ථා හදාන්න. අපි කැමැති රජයක් කරන විවස්ථා හදාන්න. ගාන හැම විවස්ථාවකම Taman කොටු වෙනවා කියලා කවුරක්වත් හිතන්නේ නැහැ. මේ ਸਰවඥන්සේ විවස්ථාවක් දැම්ම සංඝයාට කොහොමඩක්වත් ඊට පස්සේ ඉදිරි ප්‍රතිහාරේ පාන්න බෑ කියලා. නිගණ්ඨනාථ පුත්තට කටිවා දැන් මීටපත් වෙ ඉතින් ආයිවරයි ඕගොල්ලෝ මේ ඉදිරි ප්‍රතිහාරේ වාලා තමයි මේ කීයකට හම්බ කරන කෑවේ. නිසා මීට පස්සේ බෑ. බුදුරජාණන් වහන්සේ පණිඩ ආපම සංඝ ඔක්කොම ඕන බණ්ඩ ඔබ වහන්සේ නීතියක් දා හරි හරි නීතිය දැම්මට මට ප්‍රශ්නයක් නැහැ. මට නීතිය බලපාන්නේ ඒක අසාධාරණයි. එimhe කෙලින්ම සංඝයා කියන්නේ ඊට පස්සේ බුදුන් එක දැන් බිම්බිසාර රජුරන්ගේ මල්ලු එනේ අඹ උයනේ අඹ ගෙඩියක් හටගත්තාම උඹට ගිහලා කන්න පුළුවන්. ඒ මුරකාරෙමුට ගන්නවනේ. බිම්බිසාර රජුරන් ප්‍රශ්න නැහැ නේ. යාගේ උඹ එයා ගම්ම කන්නේ. ඒ නිසා මම නීති දැම්මම මට නීති බලපාන්නේ නැහැ. එන්න ගියපන් අහවල් දවසට මම ඉදි ප්‍රතිහාරය පෙන්නනවා කියලා. ඒ සෝ නීති දාන හැම කෙනාම නීතියෙන් එහා පැත්තේ ඉන්නේ. ඒකයි මේ විවස්ථාදායක සභාවට යන්න ඔක්කොම කැමති. ඒගොල්ලන් නීති බලපාන්නේ. ඉතින් මේ වගේ පාහර නීතිකට අහුවෙලා ජීවත් වෙන මේ ලෝකේ කොච්චර වටිනවද කැලේක ජීවත් වෙන එක. කොච්චර වටිනවද ගහක් මුල ජීවත් වෙනා කියන එක. කොච්චර වටිනවද අපි ශූන්‍යාකාරකේ ඉන්නේ. ඒක මේ මිනි මැරුණු නඩුවකට අහුවෙලා කැලේ රිංගුවා නෙවෙයි. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැතුව මේ හදාගත්ත පෞල් ජීවිතයේ හදාගත්ත විවස්ථාවල ආර්ථික රටාවල් යටතේ සමාජික රටාවල් යටතේ දේශපාලන රටාවල් යටතේ මුණ නිවනක්ද? සෑහෙන දුරට යන්න පුළුවන්. යනකොට හොඳටම තේරෙනවා මේවා අපි ඉල්ලගෙන කන පරිප්පු. මේවා ඇදගෙන නාන නෑමක් මේකේ තියෙන්නේ. අපි විහිින්ම මේවා කැමති වෙනකොට අපි අන්තවා ලෝකේ අනන්තවා ලෝකේ කියන දෙකෙන් එකට අහු වෙනවා. නමුත් මේ දෙකම පරම සත්‍ය අවබෝධ කරන්න බාධා වෙනවා. හැබැයි මම නැවතත් කියනවා ආරම්භ කරනකොට බාධාවක් නැහැ. අපි පටන් ගන්නකොට අපි මේ මේ தත්වල ඉන්නවා. ඉස්සරහට යන්න යන්න යන්න අපි ඒ වගේ ඒ කියන්නේ හැකිලි ගැලවෙනවයි කියලා කියන්නේ. ඒක තමයි සංයෝජන ධර්ම දිගහැරෙනවයි කියන්නේ. හැකිලි තුනක් ගැලවෙනවා සෝවාන් වෙනකොට, පහක් ගැලවෙනවා අනාගාමි වෙනකොට, තව පහක් ගැලවෙනවා රහත් වෙනකොට. ඊට පස්සේ යා මේ බන්ධන භව බන්ධන වලට අහු වෙන්නේ නැහැ. අපි දැන් පුදුම ආශාවෙන් මේ බන්ධන ටික නෙමේ මගේ උරුමේ කියාගෙන මගේ බූදලේ කියාගෙන බරු බැඳගත්තා වාගේ ඉන්නේ. ඊ ටික හදන්න මේ දේශපාලනේ අපිට ඕනේ. ඒකනේ අපිට ආර්ථිකය ඕනේ. ඒකයි සමාජ මට්ටම් ඕනේ. අර බරු. අපි මේ පොළොවට බැඳලා තියෙන, භවයට බැඳලා තියෙන දේවල්. මේවා ගැලවෙනකොට ඇඟින් යට යන්නා වාගේ හරීම දුප්පටි විඥයි. ඒ කියන්නේ ඒක නා මේ ජීවිතේ නිවන් දකින්න කැමති නැහැ. එයාට ඊට වැඩිය වටිනවා මේ භව භව සම්පatti. ඊට වැඩිය වටිනවා මේ නම්බුකාරකම්. ඊට වැඩිය වටිනවා මේ ඇසුර. මේ ලොකු ලොකු ඇත්ත ඇසුරු කරන එක. භවනා කරනවා සීරම බොඳ වෙලා, ලොඳ වෙලා, වඳ වෙලා යනවා. ඉතින් ඒක වෙනකොට සහලවන ඇඟ. උණ ගන්නවා වගේ ඩෙන්ගු හැදුනා වගේ අතපය වෙවුලනවා බෙල්ල කඩා වැටෙනවා ඉස්කෝලේ මහත්තයන් නම් හරි අප්සෙට් බෙල්ල කඩා වැටෙන්නේ නැති නිසා ඒක නෙමෙයි මම මේ කියන්නේ බෙල්ල කඩා වැටෙනවා ඒ කියන්නේ ඌව හැලෙනවා ඉතින් කවුරුත් හිතන්නේ නේ භාවනා කරනකොට මෙහෙම අපි මෙතෙන්ට යන්න හේතු වෙච්ච ඉනිමකට පහින් ගන්නවා කියන එක හෙළ පහුවෙන්නේ ඉස්සෙල්ලා මේ හැරමිටි විසිකරන්න වෙනවා කියන එක ඒකට කියනවා පටිශෝත ගාමී කියලා ඒ නිසා මේ පනුන්න පච්චේක සත්‍ය මේ ලාමක බොල් පිටකාටුව අයින් කෙරුවේ නැත්තම් වී වලට ඉපියෝ හනවයි කියලා කතාවක් තියෙනවා. වී අටුවට දාන්න ඉස්සෙල්ලා පිටකාටුව අයින් කරලා කාටුව අයින් කරලා බොල් අයින් කෙරුවේ නැත්තම් වී තියන්න බෑ අටුවේ. දැන් අපේ වෙලා තියෙන පිසිගේ පලාමල්ල වගේ පිටකාටුවත් මේකේ තියෙනවා කාටුවත් මේකේ තියෙනවා බොලුත් තියෙනවා වීත් එක දාගෙන අනාගෙන ඉන්නේ. ඒක ගරණ ක්‍රමයක් තියෙනවා. වී පොළ ඒකට කියන්නේ පාහිනවයි කිය. රත්තරන් තියෙන පස් වලින් මඩ අයින් කරලා රත්තරන් වෙන් කරන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයේ ඈතට ඈතට යනකොට නියම රත්තරන්ට යනකොට නැත්තම් බැත වී ටික පාහිනකොට අමෝතු මේ ගොවියා විසින් වඩන ලද වවන් ලදම ඒ පිටකාටු ගොවියා විසින්ම පිඹහරිනවා. ගොවියා විසින් බඩල නැද පවල් නැද කාටුව පිඹ හරිනවා. ගොවියා විසින් බඩල නැද කුඹුරේ තියෙන මේ බොල්වි ගොවියා පිඹ හරිනවා. ඒ මොකටේ? අර බැත ටික රත්තරන් ටික වගේ වෙන් කරගන්න. අන්න ඒක නිකන් සාමාන්‍යයෙන් පෙන්වන්නේ විපස්සනාවේදී විතරක් කරන දෙයක්. ඒක කියන්නේ හරියට තේවත්තක් වවු මිනිස්සයා, කෝපිවත්තක් වවන මිනිස්සයා, මිදිවත්තක් වවන මිනිස්සයා, ඇපල් මත්තක් වවන මිනිස්සයා. ඒකේ මේ ඉපල් අයින් කරලා කප්පාදු කරලා හොඳ රාමුවක් ඇති කරගන්න දන්නේ නැත්නම් ඒක පළදරන්නේ නැහැ. ඉතින් ගහේ ගොවියා පොහොර දාලා ඔක්කොම කරලා කප්පාදු කරන්න ඕන. ඒක හරීම ක්‍රමයක් තියෙනවා. හොඳ අවුව වැටෙන අතු රාමුව ඉතුරු කරලා ඒ බොල් අතු, දිරච්ච අතු, කුකුල් කකුල් වගේ වෙන අතු අස් කරන්න ඕන. මිදි වගාවෙදි ප්‍රූනින් කියන එක කප්පාදු කරන හරි වැදගත්. ඒක නොකළොත් ඒවා නිකන් වද වදුල වෙනවයි කියලා කියනවා. කොළ වෙනවයි කියලා තියෙනවා. අපේ භාවනාව කොළ වෙලා තියෙන්නේ. ඔක්කොම තියාගෙන ඉන්නවා. අර අතිරේක බොල් දී අස්කර ගන්න දන්නේ අස්කරන්න ඉල්ලනවා. අපි අර අමාරුම උපයගත්ත නිසා ඒකත් තියාගෙන ඉන්නවා. ඒ පණොන්න පච්චේක සත්‍ය දුරුවන් කිරීමේ නැත්නම් මේ ගරණ ක්‍රමේ එහෙම නැත්නම් මේ පාහින ක්‍රමේ එහෙම නැත්නම් මේ නිස්සාරණය කරගෙන රත්තරන් ගන්න ක්‍රමේ අපි මඟට යනකම් සෑහෙන දක්ෂකමක් තියෙනවා. ඊට පස්සේ පිට කාටුවයි කාටුවයි බොළුයි ඔක්කොම දාගත්ත බතක් කරේ තියාගෙන දිගට යනවා. ඒක නිසා කියනවා ඈත ගමකට ගිය මිනිස්සෙක් ඒ එන්ඩල හැත් වෙලා මාත ගානක් වැඩ කරලා අම්බගෙන ඉනොට ඒ දෙන්නම ඒ ගමේ හන තිබිලා තියෙන ඉතින් ඔක්කොම හන මිටියක් අරගෙන ආවා. දැන් දෙන ඉනොට එක මිනිස්සෙක් දැක්කලු හන දීලා කපු නූල් ගන්න පුළුවන් තැනක් තියෙනවා. අර මනසකල අපෝ මෙච්චර අමාරුවෙන් අපි ගෙනාවු හන මිටිය දෙන්නේ නැහැ කියලා. යා හන මිටිය ගෙනන අනිත් මනසයා කපු මේ හන මිටිය තියන කපු ටිකක් නූල් ටිකක් ගත්තාලු. ඊට පස්සේ මේ මනසයා ඉදිරියට යනකොට කපු රෙදි වියන තැනක් තිබුණාලු. හන මිටි කාර්යකවල හන මිටිමයි ගෙනියන්නේ මෙච්චර කර දාන අපේක කපු නූල් ගමන්දි මනසක් කියවලු මම එනවා කපු නූල් ටික දෙන්න මට මේකට ගැලපෙන කපු රෙදි කැල්ලක් දෙන්න. ඉතින් මනස බොහොම පහසුවෙන් ගමන් කරනවා දැන්. එහෙම මේ යනකොට සිල්ක් පියන තැනක් හම්බුණා. කපු මේ බඩපණු. ඉතින් කියවන මෙච්චර කපුරේදී දුන්නොත් මෙච්චරක් සිල්ක් දෙන්නම් කියලා. එසේ මනුස්සයා සිල්ක් ටික ගත්තලු දැන් තනිය අතින් උස්සගෙන. අර මනුස්සයා හාන මිටියම අරගෙන යනවා. එතින් යනකොට මේ සිල්ක් වලට රත්තරන් මාරු කරන්න පුළුවන්. ආන්නේ මේ අන්ට අන්තිම මනුස්සයා ඒ හාන මිටිය මාරු කරන ගිය මනුස්සයා අන්තිමට කියන බොහෝම පොඩි දෙයක්. හැබැයි මුළු ගමනම පහසුයි. අර මනුස්සයා හන මිටියම කරේ තියාගෙන ඇවිදිනවා. මොකද ඒක මේ අපේ પરම්පරාවේදී ඒකට කියනවා හන මිටි කාර්යෝ කියලා. ඉතින් අපි ළඟ ඒක දිහා දකිනකොට සරුවච්චන් වහන්සේ මේ මිනිස්සු මෙච්චර පරම සත්‍ය තියේදී අර කුණු කන්දල් වල මේ වාහනේම නග්වගෙන කර තියාගෙන යන හැටි දකිනකොට ඒ මනසට කරන්න දෙයක් නෑ. ඒ මනසට අර අමාරුවෙන් උපයාගත්ත දේට තියෙන ආදරේ නිසා පරම සත්‍යය දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක මහකාශ්‍යප මහරතනන්සේ පෙන්නනවා හන මිටික් නෙවෙයි ගේ කට්ටිය ගේන්නේ ගොම මිටික්. ගොම වැරටි. ඉතින් අර මනුස්සයා උදාාරුවෙන් ගොම මිටික් අරගෙන එනවා අනික මනුස්සයා ඒ ගොම විනෝ රත්තරන් යනකොට වැස්සක් වහිනවා. අර මනුස්සයා ගොම මිටික් දිය වෙලා මුළු ඇඟ උස්සන් ගෑවිලා ඒ මනුස්සයා ගමට යා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා ගොම ගන්ධස්තරි ගන්න. අත්තරන් ගියමසට ඒක වෙන්නේ නැහැ. අනිත් වගේ මේ ගමනේදී අන්තවාදී අනන්තවාදී කියන මේ දේවල් තියෙන හැම වෙලාවෙම සතිය නැහැ කියලා හිතා ගන්න. ඔය මේ ලෝකේ අන්තයක් සහිතද අනන්තයක් සහිතද? එහෙම නැත්නම් අපි මේ මේ වැඩමුළුව පටන් ගන්න අපි විවස්ථා මාලාවක් කියනවා. ඒ විවස්ථා මාලාව 100%ක්ම හරිද? නැත්නම් විවස්ථා මාලාවල් නැතුව කරන්න පුළුවන්ද මේකේ? ඔය මොනව කරන්න ගියත් සතිය පිටවන්න බෑ. ඔය තියෙන මල හොන්තු ඇරගෙන කරගෙන ඵලයන් ඕක නෙවෙයිනේ අවසානේ. උඹට ඕන කරලා තියෙන සතිය වඩන එකනේ. මොන විවස්ථාට හරි යටත් වෙලා මේක අන්ත අනන්ත හොයන්න ගියොත් නිකන් හම්බෙන හරකගේ අං බලනවා වාගේ. ඊමණට කවදාකවත් මේ මේ විපස්සනාවක් කියන එකක් අතහැරීමක් කියන එකක් ප්‍රහාණයක් කරන්න බෑ. එතකොට අර සංඛා ඒකං පහාණං එහෙම නැත්නම් විනෝදනං කියන එක කරන්න බෑ. එයා දැන් අයින් කරන්නේ හොඳම දේවල්. ඊට වඩා හොඳ දෙයක් අරසා කිරීම සඳහා. එසයි පණුන්න සත්‍ය පණුන්න කියලා කියන්නේ අතහරිනවා කියන එක පච්චේක සත්‍ය මේ ලාමක දේවල් අතහරින්න දන්නේ නැත්නම් ඒ මනසේ හැමදාම බාලිය ඇසුරු කර කර ඉදී. පඬිජේකට වැදගත්ටි ගාට යන්න හම්බෙන්නේ නැහැ මොකද මේ බාලිය නලවන්න පිනවන්න එපා කවන්න බොන්න එපා. එතකොට වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක වෙන තුන් හතර තුන හතර කාරණා දෙක තමයි ලෝකේ අන්තයි කියලා හිතනව අනන්තයි කියලා හිතනවා. ඒ හිතන කිසිම වෙලාවක හිත අහිංසක නැහැ. හිත උරුට්ටුවටයි හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. මේ ශරීරය කියන්නේ ජීවිතේමයි. ජීවිතය කියන්නේ ශරීරෙමයි. එහෙම නැත්නම් කියනවා හිත ශරීරය වෙනයි ජීවිතය වෙනයි. ඉතින් භාවනා කරන යනකොට අපිට පේනවා අපේ හිතේ යම් දේවල් පහළ එක මගේ අදහසට නෙමෙයි පහළ වෙන්නේ. මට ඕන නැති දේවල්. ඒකට තියෙන මේ මේ මේ මගේ හිත මගේ සුභ සිද්ධිය බලන්නේ නැහැ. මගේ කරුණාව බලන්නේ මේ ලස්සන නික්ලේශී තැන ඉඳලා පැදුරටත් නොකිය කෙලෙස් වලට යනවා. ඒක කියනවා මේ වෙන ජීවිතේ වෙන එකක් නැත්නම් මට විරුද්ධ එකක්ද? නැත්නම් මේ ජීවිතයමයි මේ ශරීරෙමයි ශරීර කියන්නේ ජීවිතයයි නේ කියන්නේ නාමයයි රූපයයි වගේ. ශරීරයේ ජීවිතය එකමද දෙකක්ද? ඉතින් ඒ දේ වලින් එකට එකටපත් වෙච්ච කෙනා කවදාවත් කමටහන් සුද්ධ කරන්න දන්නේ නැහැ. එන දේ ලියන්නේ එයාර මතේ ගත්ත මතේ ශරීරය කියන්නේ ජීවිතයයි ජීවිතය කියන්නේ ශරීරයයි කියලා එයාට භාවනා කරගෙන ඉන්නකොට මේ ශරීරය කියලා අපි ඉඳ ගන්නකොට ආභෝග කරපු මේ කය භාවනාදී ජීවෙනවා දැක්ක ජීවිලා යනවා දැක්කොත් පැත්තක් නොපෙනී යනවා දැක්කොත් පුදුම බයක් ඇති වෙනවා. ශරීර ආසාව නිසා. යහිතන මගේ ජීවිතය ඉවරයි කියලා. ඉතින් ආ හිමීට රෑ 12 විතර හොරෙන් යනවා සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙන්නේ නැත්නම් දොස්තරෙක් හම්බෙන්නේ මේ බලනකොට මේ පැත්ත නැහැ. නැගිටලා බලනකොට තියෙනවා. ඒ පරියන්කේදී නෝ යන්නේ. මොකද මේ ශරීරය කියන්නේ ජීවිතය ජීවිතය කියන්නේ ශරීරය. ඉතින් මේක භාවනාදී එහෙමම පේන වෙලාවල් එනවා. සමහරට මේ මොනම දෙයක්වත් නැහැ. මට ඕනේ දේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අර මතවාදී වුණොත් භාවනා කරනකොට ලැබෙන දේ අපිට හිතා ගන්න බැරි වෙනවා. මොකද අපි ගත්ත මතයට විරුද්ධව භාවනාව යන්නේ. එහෙම නැත්නම් ගඟ දිගේ ඉහළට පීනන්නේ. ඉතින් ඒ වගේ තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං සන කියන්නේ මේ මේ ජීවිතෙම මේ ශරීරය කියන්නේ. අනික එක නගින ජීවිත වෙන දෙයක් ශරීර වෙන එකක් කියලා. ඉතින් ඔය දෙකේදී බටහිර චින්තනයේ සාම මේ ආශ්‍යාකර චින්තන සම්පූර්ණ දෙකක්. බටහිර චින්තනයේ හිතන විදිහට සම්පූර්ණ මේ දෙක දෙකක් කිය. ආශය කර කියනවා දෙක මේකයි කිය. ඒ නිසා ඒ රාණි දෙකහත් කතාලිකෝ මේ ශරීරය හදන ගැන විතරක් බලමු. හිත හදනක පල්ලියට දෙන්න. ඕක අපිට ඕනේ අයිති නැහැ. ඒක දෙන්න පල්ලියට පන්සල්. අපි ශරීරය හදමු, රූපය හදමු. විද්‍යාව ගිය අවුරුදු 200ට පුදුමාකාර දියුණුවක බටහිරේ. ඒ මොකද මේ ශරීරය විතරයි හදන්න රූපේ විතරයි හදන්න ඕනේ. යටිතල පහසුකම් විතරයි හදන්න ඕනේ. විද්‍යාන උපකරණ විතරයි හදන්න ඕනේ. ජීවිතය ගැන කතා කරන්න එපා. සීලයක් අවශ්‍ය නැහැ, බයලජ්ජාවක් අවශ්‍ය නැහැ, ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍ය නැහැ. පුදුමාකාර දියුණුවක්. දැන් ආශ්‍යා කරේ ඉන්න අපිත් හිතනවා කම්මක් නෑ අප්පා එහෙම හම්බ වෙනවනම් ඔය ජීවිතේ ශරීරේ දෙකයි යුවත් එකයි එකයි යුවත් එකයි සුද්ධ පිටිපස්සේ ගියොත් ඔය හිතගෙන දිවි ලෝකේ මවන ක්‍රමේ තියෙනවනම් බයලජ්ජ දෙක කණ්ඩයි ඕක තිවිච්චයි. යන්න හිතෙනවා. ඉතින් හරීම අපහසුතාවකටපත් වෙලා තියෙන්නේ සිංගප්පූරුවයි හොංකොං දෙක ඇරිච්චාම ජපානෙත් ටිකක් ගියා. අනිත් හැම වෙලාවෙම මේ සදාචාරේ පාවා දෙනවද? එහෙනම් මේ ද්‍රව්‍යාත්මක දියුණුව ගන්නවද කියන එක. හැම හැම රජයේ තියෙන හැම විවස්ථාවක් ওই දෙකේ හිර වෙලා තියෙනවා. මෙහෙම කෙරුවොත් සදාචාරය නැති වෙනවා භෞතික දියුණුව ලබනවා. මෙහෙම කෙරුවොත් බහුණු දිනුනේ නැහැ කල්ලල්ලා බොල්ලල්ලා රැට බඩගින්නේ. බුදියන්න වෙන හැබැයි සදාචාරය තියෙනවා. අපි මේ අපි හොඳටම දන්න මේ අවුරුදු 40 දිහා බලනකොට තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරං කියන එක අපි හැම වතුරු වීදුරකටම බලපාන බොන. කන හැම බත් පිටකටම බලපාන. ගන්න හැම හුස්මකටම බලපාන. ඒ රටවල් වල තියෙන ගස්කොලන් ටික තේරම කැපුවා. පාරවල් ඔක්කොම මට්ටම් කරා. හම්බ කරා. පුදුමාකාර දියුණුවක් තියෙනවා. ඉතින් අපි කියන මේ ගස් කොළමුත් තියාගෙන එක ගන්න බැරිද කියලා. හරි පුළුවන් ඔබ ගෑණි දීපම් මට. ආ දෙන්නම්කෝ. දැන් ඉතන තමයි ඉන්නේ අපි. අයියෝ ඉවදියා බලනකොට අපිට ඇඳුන්නේ හෙළුවෙන් ඉන්නේ. ඒ තරම්ම බටහිර සංකල්ප මේ සම්ප්‍රදාය තුළ රිංගවන්න ගිහිල්ලා අසරණ පොඩි දරුවෝ සියල්ලම ඇටෙන් හිවිද්දෙන් පණින්න කලින් අර බටේට දේවල් පුරුදු වෙලා. මොකද අපේ දෙමාපියෝ යටි හිතින් අර සෞභාග්‍යයට කැමති. අර දියුණුවට කැමති. ඉතින් ඕකට බයලජ්ජ දෙක නැතුනට කමන්නේ නැහැ කියනවා. එහෙම මේ කාමීත්‍යජාර කෙරුවට කමන්නේ නැහැ කියනවා ළමයි හම්බෙන්නේ නැත්තම්. උදේ ප්‍රශ්න තියෙන ළමයි හම්බුනොත් නේ. උන්න ඔය වගේ කුණු හරපයක් මේ කියන්නේ. බටේට චින්තන නිසා ආසියාතිර තියෙන. බටේට මිනිස්සු පුදුමාකාර ආසාවෙන් මේ ආසියාකරේ මෙච්චර කණ්ඩ බොණ්ඩ නැතුව මේ මිනිස්සු සදාචාරය රකින්න හැටි උන්ට හිතා ගන්නවත් බෑ. අපිට හිතන අනේ පිස්සු අප්පා. උන්ට බොත්තමත් අතකල පමණේ සියල්ල හම්බ වෙනවා නම් මොන කැඹිරිල්ලක්ද මේකේ? ওই කීයක් හරි විකුණන්නේ ගමන රට ගිහිල්ලා ආවට පස්සේ කරගෙන යන්න පුළුවන් කියලා මේ දෙක අතර තියෙනදී අපි හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ දා දැකලා මේ පණුන්න සත්‍යක් විදියට දුරුකල යුතු සත්‍යක් මේවා තියෙනකන් සතුටුමත් වෙන්න බෑ. අහිංසක වෙන්න බෑ. අපි හිතේ දවසේ පැය කීයක් සස්සතං ලෝකං අසස්සතං ලෝකං අන්තවන් ලෝකං අනන්තවත් ලෝකං තං ජීවන් තං ශරීරං අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරව ගත කරනවාද කියලා අපි දන්නේවත් නැහැ. ඒක තේරෙනවා සතිමත්ව ආස්වාස් ප්‍රසවාසයේ ඉන්න බැරි මොකද ඌවදිගේ හිත දුවනවා. අපි දන්නේත් නැහැ මේ දැන් යන්නේ කොයි යතේද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ සිටියේ මැදලා පෙන්ලා දීලා තියෙනවා මෙහෙම 10ක් තියෙනවා. ඔය විශ්වවිද්‍යාලවල තියෙන හැම අංශයක්ම ඔය එකේ ඔය 10න් එක එකට විශේෂඥ ඥාන තියෙනවා. අපි පරම සත්‍යයේදී ලාමක සත්‍යයට ඇදලා දානවා. අපිට හැප්පෙන්න බෑනේ ඒගොල්ලොත් එක මොකද ඒගොල්ලෝ අර තැන්නේ ජීවත් වෙන විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් වගේනේ. අර කන්ද උඩ ඉන්න සෙන් මාස්ටර් එයාට අර කට්ටියට මොකක් කියන්න බෑනේ. ඒගොල්ලෝ ඒව හදාගෙන තියෙන බොහොම ලස්සන මොකක්වත් වෙනස් කරන්න බෑ. ඒකට ගුරුකුල වාද කියලා. ඉතින් මේ අවුරුදු 30 40ක 50කටක ලංකාවේ වෙලා තියෙන මේ වෙනසිදියා බලනකොට මොකද්ද දියුණුව කියන්නේ කියන එක. භවනා කරන කෙනාට පැහැදිලිවම දැක ගන්න පුළුවන් මේ ලෝකයේත් එක්ක යමින් මේ වාදත් එක්ක පටලවාගෙන හිටියොත් නම් සත්‍ය පවත්වන්න බෑ. අහිංසක වෙන්න බෑ, ඍජු වෙන්න බෑ. අපි මේවා කල්පනා කරලා දවසේ කොච්චර කාලේ නාස්ති කරනවාද කියලා ටොං ගන්න දන්නේ හැබැයි අපි නොදැන ගත්තට මේවා ලේඛන ගත වෙලා තියෙනවා. සරුවචනාංශය දන්නවා. සාරිපුත්‍ර සාංශය මතක් කරනවා. එහෙම නැත්නම් හෝති තථාගතෝ පරම්මරණ නොහෝති තථාගතෝ පරම්මරණ. නිවන් දැක්කට පස්සේ තථාගත කියලා කෙනෙක් ඉන්නවද? නිවනත් එක්ක යා නැති වෙනවා. නිවන් දකින්න කෙනෙක් ඉන්නවද? නැත්නම් නිවන් දැකීමත් එක්ක එහෙම කෙනෙක් නැති වෙනවද කියලා බැලුවොත් කට්ටිය ගෑවුවා බනට කියන්නත් එපා අපර හැට නිදාගන්න හම්බෙන්නේ නැහැ දැන් අත්‍යයට අර TNT පෙත්ත තියාගන්න වෙනවා දිව යටට ඉතින් මේක විසඳන්නේ කොහොමද දැන් නියාමතුරුනම් කියලා උඩහට යයි නමුත් මේක අපි කොච්චර පහඳිනවද කියලා මේකට කොච්චර කඹරනවද කියලා අපි අපි කාට හරි කියනකොට මේ නිවන ගැන කතා කරනකොට නිවන් දකින්නේ ඉන්නවද එහෙනම් නිවන් දකින්නත් එක නිවන් දකින්න නැතිවද කියලා ඇහුවොත් අපි මොකක්ද දෙන උත්තරේ ඉතින් නිවන් දකින්නේ නැත්නම් මල මගුලක් නෑප්පා මේ මීයක් කඩලා අතලෙව කණ්ඩවත් නැත්නම්. නිසා කොහොම හරි නිවන් දකින්නේ හදන්නේ හරියට මේ කොහොම හරි කාර් එකක් ගන්න හදනවා වගේ. කොහොම හරි රොටි අපුච්චගෙන බත් කාලා ජීවත් වෙන්න හදනවා වගේ. කොහොම හරි නිවන් දකින්න. එතකොට මේ නිවන් දකින්න යන මනුස්සයා නිවන් දකින්න ජීවත් වෙනවද? හෝති තථාගතෝ පරම්මරණ. ජී මරණයෙන් පස්සේ තථාගතයන් වහන්සේ වෙයි. නොහොති තතගතෝ පරම්බන්න. තතගතනන්සේ නොයි. ඉතින් සර්වඥාන්සේ ඉන්න කාලෙම මේ සති නෙවෙයි සාති කියලා භික්ෂුවක් හිටියා. එයා කිව්වා මේ අනන්ත චක්‍රවාලේ මෙහෙම කෙනෙක් හැසිරෙන කෙනෙක් ඉන්නවා කියලා. එහෙම විඥානයක් එකක් තියෙනවා. සන්ධාවති සංසාරති කියලා විඥානයක් තියෙනවා. ඉතින් අපි මේ නිවන් දැක්කට පස්සේ විඥානේ තියෙනවද? නිවන් දැකීමත් එක්ක විඥානේ නැති වෙනවද කියලා බැලුවොත් අපි කවුරු ප්‍රශ්නයක් අහුවත් අපිට එම දෙන්න ඍජු උත්තරයක් ත්‍රිපිටකේ බැලුවත් හොයන්න හම්බෙන්නේ නැහැ. හෝතිච තථාගතෝ නහෝති තථාගතෝ කියලා තවත් එකක් පෙන්වනවා ඇත්තෙත් වෙන්න පුළුවන් නැත්තෙත් වෙන්න පුළුවන් කියලා. ඒකත් ආන්දගේ ප්‍රතිපත්තිය. මෙහෙන් දාගත්ත මෙහෙන් දාගත්ත ගියා. ඉතින් අපි මේ භාවනා කරන යනකොට අපි හිතමු මට ආලෝකයක් පහළුණයි කියලා. මට අන්ධකාරයක් පහළුණයි. මට බරක් තේරුණා. මට හැල්ලුවක් තේරුණා. එහෙම නැත්නම් මට විවේකයක් දැනුණා. මට ආතතියක් දැනුණා. මේ මට දැනුණයි කියලා කියනකොට ඒ ඒ වාක්‍ය ඇතුලේ ඒ දකින්න පුද්ගලයෙක් ආරූඪ කරලා කතෘ දාලානේ අපි කර්මේ ලියන්නේ. කතෘකාරක වාක්‍යයේ කර්මකාරක වාක්‍යයේදී වැසි වසි ගඟ ගලයි. ඒක කතෘ නෑ. It rains. ඉතින් මේ භාවනා කර්මස්ථානයේ ලියන වාක්‍යයේ අපි මේ ලියන හැම එකෙදීම මේක මටයි මේක උනේ මමයි මේක කෙරුවේ මට මේක වෙන්න ඕනේ මටයි මෙහෙම උනේ කියලා කියන හැම වෙලාවෙදීම අර හොල්මන වැඩ කරනවා මේ අත්දැකීම ලියන මම වෙයිද නොවේයිද කිය. එතකොට මේ ව්‍යාකරණ රටාව කර්මවා කර්මකාරකද කත්‍රුකාරකද භාවකාරකද අතුරුකාරද කියලා බැලුවොත් ඒ දෙක පාරු වෙච්ච ගමන් අපි කියන දේ වෙනස් වෙනවා. අපි කියන දේ වෙන මානයකට යනවා. ඒක නිසා සරුවචනාංශගේ දේශනා විලාසයේදී ඒක බොහෝම ලස්සන දෙක පාවිච්චි කරනවා පරම සත්‍ය සදාගෙන යෑමේදී. මේ සාමාන්‍ය මිනිසුගේ කතාවේදී ඒම යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි. ඒකෙදි තියෙන බුරුම බුරුමේ තියෙන පන්සල් භාෂාව සහ ගමේ භාෂාව කියලා එකක්. පන්සල් භාෂාව හරියටම ව්‍යාකරණ අනුකූලව කතා කරනවා. අපි ලියන ලියන භාෂාව සහ කියන භාෂාව කියලා එකක් අපිට තියෙනවානේ. ඉංග්‍රීසියේ එහෙම නැහැ. ඉංග්‍රීසි කියන භාෂාවෙන් ලියන. ඒ නිසා ඉංග්‍රීසි කද්දාක සත්‍යයක් තියෙන්න බෑ. හරි දක්ෂයි ඉංග්‍රීසියෙන් ලියන ලේඛනෙම හරිම ලස්සනයි. කවම දාකව සත්‍යයක් තියෙන්න බෑ මොකද ඒක පොසිටිව් ලැන්ග්වේජ් එකක්. ඒකේ අනිච්චං කියන වචනේ දුක්ඛං කියන වචනේ අනාත්ත කියන වචනේ පලාතකට ගන්න බෑ. ඒකයි සරුවචාන්සේ මේ නෙගටිව් ලැන්ග්වේජ් එකක් ගත්තේ පාලි. ඒකේ අනිච්චං කියන එක ප්‍රසිද්ධයි. දැන් අපිට අප්‍රමාදේ කියන වචනේ වචනයක් නෑ. ප්‍රමාදයට තියෙන ඕන තරම් ප්‍රමාදේ කියන එක කියලා දෙන්න පුළුවන්. අප්‍රමාදේ කියන වචනේ සිංහලේ නෑ. ඒ වගේ මිනිස්සු කැමති නෑ මේ වචන වලට. පමාවිය තියෙන. ඒ වගේ මේ තථාගතයන් වහන්සේ නමක් වෙයිද මරණය මැත්තේ නොවේයිද වෙයිත් නොවේයිද කියලා බැලුවොත් මේ අත් දකින්න මමෙක් මේකේ ඉන්නවද කියලා. ආස්වාස කරලා ආස්වාස සම්පූර්ණ ගෙවිලා යනකොට යම් කිසි කෙනෙක් මැද ඉඳලා අග දක්වාම හුස්ම බැලුවනම් අගට වෙනකොට හුස්මත් නැහැ හුස්ම බලන මිනිහත් නැහැ. නමුත් ඒක ලියනකොට මම හුස්මේ අග දැක්කා කියලා වගේ අපි සාමාන්‍යයක පිළිගත් පච්චේක සත්‍යක්. මම ඉස්සර දැක්කට වැඩිය මේ ගෙවෙන හුස්ම දැක්කා. ගෙවිලා ඉවර වෙන තැන මමත් දිය වෙලා යනවා හුස්මත් දිය වෙලා යනවා. අපි හිතන්නේ හුස්ම දිය වෙනවයි කියලා. මොකද ඒත් එක්කම මේ බලන හිතත් මමත් ජීවිනවා කියලා බලන්න තරම් අපිට පෞරුෂත්වයක් නැහැ. ඒක භයානක හුනියමක්. ඒක භයානක මුස්පින්තුවක්. ඒක නිසා හුස්ම ගෙවෙනවත් එක්කම ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ සූත්‍ර 14ක් විතර තියෙනවා. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නෝ අනාරම්මනා. තස්මින් ඒව ආරම්මණේ පයිනේ තං අකුසලම් පජාති. මහනි ලෝකේ උපදින තාක් කෙලෙස් අරමුණක් ඇතුව උපදින්නේ. අරමුණක් නැතුව කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. තස්සින් මිඤ්ඤේව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති. උඹ දන්නවනම් මේ දැන් ඇවිල්ලා තියෙන අරමුණක් ඒක අකුසලයක් කියලා. ඒක ප්‍රහාණය වෙනකම් භාවනා කරපන් එතකොට ඒ අකුසලේ නැති වෙනවා. ඒකට ආනාපානි කියන්නේ අකුසලයක්. ගුරුසු ආනාපානි කියන්නේ ගුරුසු අකුසලයක්. මධ්‍යස්ථ ආනාපානි කියන්නේ මධ්‍යස්ථ අකුසලයක්. ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවෙනවා කියනකොට අකුසලෙ ගෙවිලා. ඉතින් අපිට ඒකට කලන්තේ හැදිලා බෙල්ල කඩා වැටිලා නිදිමත වෙලා කරකොල අතෑරලා වමනේ ගිහිල්ලා බලිතොවිල් කරලා මොකද මේ ඉවරයා දකින්න ඉවර වෙනවා දකින්න අපේ මනසට බෑ වක්කාර නොවි මොකද ඒක අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට අපි වෙන්නලා තියෙන යමක අභාවේ. අවමංගල්‍යය. ඒ නිසා සමුදේ බලන්න අපි බොහෝම කැමැති. Nirodhe පැත්ත නැතිකම නෙවෙයි තියෙන්නේ නැද්දකින් කියන නිසා. ඒක නැද්දකින් නොපතන්න දෝමකින්. ඒ නිසා හුස්ම ගෙවෙනවා පැත්තට යන්න යන්න යන්න යන්න අපි දවසින් දවස තමයි යන්නේ. යනකොට අපිට පේනවා නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ. අපිට තේරෙනවා පාලනයෙන් තොර වෙන්නවා වගේ. අසත්පුරුෂයා බය වෙලා සලුවක සදාලා නැගිටලා යනවා. සත්පුරුෂයා දැනගන්නවා දැන් දන්නා දැන සිට නොදන්න කනකට යනවා. කියන්න පුළුවන් තැන කියලා කියන්න බැරි තැනකට යනවා. සක්කාය දිට්ඨිය ඇති තැන ඉඳලා සක්කාය දිට්ඨිය නැත්තන්ට යනවා. කෙලෙසක ඉඳලා කෙලෙස් නැත්තන්ට යනවා. මේක දරන්න බැරිකමයි තියෙන්නේ. නැත්නම් හැම හුස්මක්ම ඉවර වෙනවනේ. භාවනා කරුවත් නැතත්. පිම්බීම හැකිලින් බැලුවත් හුස්ම ඉවර වෙනවනේ. ඒක දකින්න බැරිකම. අපි ඒකට අසුබවාදී වෙන හැටි. ඒක අවමංගල්‍යයක් කරන්න හැටි. හුනියමක් කරගෙන ඉන්න හැටි. ආශාත්මක ලක්ෂණ පහළ වෙන හැටි. කොහෙන්ද මෙව අපේ ඇඟට අපේ ඔළුවට අපේ මතිමතාන්තර වලට අපේ සංකල්ප වලට ඇතුළුනේ. එනකොට ගිනාවද? කොහෙන් මෙව ඔළුවට එනවද කියන එක මැරුණත් මේ මනුස්සයා ඉන්නවා. නැත්නම් මරණදී මනුස්සයා තියෙනවා. මරණය මැද්දේ ඉන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මතවාදවල අපි යන හැටි ඒ හුස්ම පිළිබඳව ගෙවීම පිළිබඳව වාර්තා කරන වාක්‍ය දිහා අහනකොට අල්ලගන්න පුළුවන්. මෙයා මේක හුස්ම ගෙවුනත් මම ඉන්නවා කියන පදනමෙන්ද ලියන්නේ. නැත්නම් හුස්ම ගෙවෙනවත් එක්කම සක්කාය දිටියක් ගෙවෙනවා. ඔක්කොම ගෙවෙනවා කියන පදනමෙන් ලියනවා කියන එකේ කරනකොට හැරෙනකොට ඒ වාක්‍ය අල්ලන්න පුළුවන්. ලියන ඒක නිසා නැවත නැවත ලියන්න කියනවා. ඔක්කොම වැරදි තමයි. නමුත් ඒක වැරද්ද ප්‍රමාණ කරන්න කරන්න අපිට තේරෙන පටන් ගන්නවා සත්‍ය කවදාවත් වචනෙට දාන්න බෑ. දාන්න පුළුවන් හැමදේම පච්චු පච්චේක සත්‍යං. අපිට වචනෙට දාන්න පුළුවන් හැමදේම සත්‍ය හේවණල්ලක් සත්‍ය සේවලක් සත්‍ය මඩකඩක් සත්‍ය මලකඩක්. ඉතින් ඒක අනුව විතර කතා කරන්න වෙන්නේ. ඒක නැතුව බෑ. නමුත් ඉහළට යනකොට යනකොට එහෙම ඔප්පු කරන්න කතා කරන දෙයක් නැහැ. Tamanට තේරෙනවා ඒ පරම සත්‍ය කියන එක වචෙන් දාන්න බෑ. එනිසා සෙන් බුද්ධ ධර්මයේ කියනවා whatever you can explain is never the eternal Tao කියලා. ඔබට විස්තර කරන්න පුළුවන් දේ කවදාකවත් සනාතන ධර්මෙ නෙවෙයි. ඔබ විස්තර කරන්නෙම ඒක temporadu දාලා මේක නিত্য සුඛ සුබ කරගන්න. ඔබ ඒක ප්‍රපංචයක් කරගන්න. ඔබ එකෙන් කතන්දරයක් ගොතලා. උඹ ඒකට ආරූඪ වෙලා. පරම සත්‍ය එහෙම වචනෙට දාන්න බෑ කියලා. ඉතින් ඒකට උපමාවක් විදිහට මේක තේරවාදීන එකක් නෙවෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දවසක් ගිහිල්ලා තියෙන සරුවච්චන්හන්සේ ළඟට. යනකොට සරුවච්චන්හන්සේ ගහක් මුල ඉර පායන වෙලාවක තද සමාධියක ඉන්නවා. මේ ස්වාමීන් ගිහිල්ලා කිසිම සද්දයක් නැතුව ගහක් මුල වාඩි වෙලා ඒ ස්වාමීන් තද සමාධියක වල කියන්නේ ආනන්ජ සප්පාය නැත්නම් ආන ආනෙන්ජ සමාපatti කියලා. ආනෙන්ජ ඉන්ජන නැති හැලහැප්පණක් නැහැ හිතෙත් නැහැ කයෙත් නැහැ වචනෙත් නැහැ. එල දෙන්නම සර්වචනංශේ මේ මහකාශ්‍යප මහතෙන් දෙන්නම එක සැරේ ඇත්හැරියලු. අයිනකොට දෙන්නම තියෙනවා අපි දෙන්නම හිටියේ එක තැන කියලා. ඒතර බුදුන්සේ ළඟ තියෙන මලක් දිහා බලලා මදක් hina වෙලා ඒ හිණාවෙන් යුක්තව කාශ්‍යප මහරතනන්සේ දිහා බැලුවලු. එතනදීලු සත්‍ය ප්‍රක්ෂේපණය වුණේ මහා කාශ්‍යප මහරතන් වහන්සේට. මහා කාශ්‍යප මහරතන්ට විතරයි බුදුරජාණන් කියපු දේ හරියට තේරුනේ කියන අදහසේ තමයි මහායාන බුද්ධ ආගම ඉන්නේ. ඉතින් ඒ නිසා ඒත් හරියට සාරිපුත්තු සාංශර බයි. අත්‍ය හරියට මුගලන් සාංශර බයි. ඒත් හරියට ආනන්ද සාංශර බයි. ඒ මොකද පරම සත්‍ය පරම සත්‍ය ප්‍රවේශයේ උනේ මේ එකන එකනට ගියේ මහකාශ්‍යප මහරතන් විතර. ඒකට ඉකි වගේක් තියෙනවා ත්‍රිපිටකේ. බුදුන්සේ මහකාශ්‍යප මහරතන්සේ එන පෙරමගට ගිහිල්ලා පිළිගන්න ගතියක් තියෙනවා. බුදුන්සේ මහකාශ්‍යප මහරතන්ගේ සිවුර පෙන්නලා අහනවා ඔක හරි සියුම් එකන්නේ. ඉතින් මහකාශ්‍යප මහත්තයා වහාම සිවුර ගල්ලා බුදුහාමුදුරට පූජා කරපුවාම උඹ කැමැතිද දන්නේ මහකාශ්‍යප මයිකන හරි ගොරෝසුයි කියලා බුදුරජාණන්සේ සිවුර ගන්නවා මහකාශ්‍යප මහරතන් වහන්සේ. ඒව වෙලා නැහැ වෙන කෙනෙක් එක්ක. ඒ නිසා මේකට හේතු තියෙන නිසා කියනවා සත්‍ය ප්‍රක්ෂේපණය වුණේ බුදුහාමරගේ මහා කාශ්‍යප මහරතන්ති විතරයි. ඒක නිසා මේ 1000ක් බණ ඇහුවට කාට මේක තේරෙනවද කියන එක විනිශ්චය කරන්න අමාරුයි. විනිශ්චය කරන්න අමාරු මොකද අර අනවශ්‍ය කෑලි මේ වාහනේ දාගත්තාම නියම සත්‍යයට ඉඩ නැති වෙනවා. බාලිය ඇසු කරන තාක් පඬිතු අපි ළඟට එන්නේ නැතුව යනවා. ඉතින් අපි හිතන හැමදාම පඬිතු නෑනේ. ඉතින් අර බාලියෝ ටිකක් හරි ඉන්න එපාය. මොකද අර දින්ද මට මතක නෑ. මන්දනාවේ මට මම දැන් එන්න ඉස්සලා කියලා දුන්නා ඒක මට පටලැවෙනවා කියනකොට. කවුරු හරි පිස්සෙත් පිටටෙක් ඉන්නෝනේ මේ පාළුව ඇති වෙන වෙලාවේ. බුදුහාමුදුරු ඉන්නේ නෑ මේ වෙලාවට. කවුරක්වත් එන්නේ නැහැ. ඒ නිසා අපි කියන බුදුහාමුදුරේ එන වෙලාව වෙනම දෙයක්. මේ පිස්සු පිහට ටිකක් ඉන්න ඕනේ. ඒ දේවදත්ත හිටපු ප්‍රදේශයේ මිනිස්සු කන්න පිංගමල්ල ඇති කරා. මේ ශූර්දයක් හදාගත්තා මේ එදාම හරියට රෑ සාරිපුත්‍ර සාන්තේ වැඩි. ඉතින් ඔක්කොම සද්ධාවන්ත කට්ටිය කිව්වලු අනේ ලොකු දෙයක්. අපි මේක සාරිපුත්‍ර සාන්තේට පූජා කරමු කියලා සංඝයා කිව්වලු අපි අපි දන්නේ සාරිපුත්‍ර සාන්තේ වන්න ගමන් දේවදත්ත තමයි පූජා කරන්න හිතන්නේ කියලා ඡන්දෙත් තිබ්බලු. 100ට 100ක්ම කියනලු සාරිපුත්‍ර සාන්තේ මෙහෙට එන්නේ ගෝයන් කපන කාලෙට විතරයි. අපේ දේවදත්ත උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙහි ඉන්නේ අපිත් එක්ක. ඇයි හොඳයි ඒ නිසා සිවුරු දෙක දෙන්න ඕනේ දේවදත්තට. ඔයගොල්ලන්ගෙන් ඡන්දෙ ඉල්ලුවත් එච්චරම තමයි. වැඩි ඡන්දෙ යන්නෙම අසත්පුරුෂයාට තමයි. මොකද ඒ කාමච්ඡන්දෙනේ. නිසා පණුන්න සත්‍ය ඉස්සරහට ගත්ත ගමන් අර පරම සත්‍ය පැත්තකට වෙනවා. ඉතින් ඒක නිසා සරුවචන්සි සඳහන් කළා තියෙනවා පස් මරණය මැත්තේ තථාගතයන් වහන්සේ ඉන්නවද මරණයෙන් මරණයට තථාගතයන් නැතිනවද ඉන්නේත් වෙයි නොඉන්නේත් වෙයිද කියලා බලනකොට තමන් මේ ආනාපාන ගෙවෙන දිහා බලනකොට මේ මමමද එතන මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයිද ඒකත් දැකලා මේ දකින්න දේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කියලා දැනගන්න නැත්නම් හිත වද්දන්න මොන්න තරම් ලෑස්තියක් තියෙනද ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා. ඉතින් ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා වත්තති වත්තන්ති මුත්තති පරිණාන්ති කියලා ඒ මේ එක එකනා විවිධාකාරයෙන් මේ පෙන්වන දන සත්‍ය වමාරපං ඒකේ මිදියන් උකට පහඳින්න එපා බය වෙන්න එපා කියලා බුදුජානක තියෙනවා මේ නියම රාත්තල තියේදී නියම බඩු තියේදී ඇයි මේ හොරබඩු වලට අහුවෙන්නේ කියලා. හැබැයි කිව්වට හරිම අමාරුයි මේ හොඳටම විපස්සනා කරලා Tamange ඇහැට පේන දේ මනාපමනාප ඇති කරගන්න නැති තත්ත්වයට ගියොත් දුම්මන සුමන නැතිකට ගියොත් එයාට හිතා ගන්න පුළුවන් මේ ਸਰවචන්ස අපි කොහෙද ගෙනියන්නේ කියලා. තාමත් දකින දකින දෙයට මනාපමනාප පහළ වෙන මට්ටමේ තියෙනවා නම් ඒ දුර්වල මනස බා ගන්න අනන්ත අප්‍රමාණ සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ දෝෂේ නෙවෙයි. අපි මේ පච්චේක සත්‍ය මේ ලාමක සත්‍ය අගය කරනකොට අර ප්‍රධාන සත්‍යයට මොකද්ද අව탁සේදුවක් වෙනවා. එසා පනුන්න පච්චේක සත්‍යෝ දුරු කරපං ඒ ලාමක සත්‍ය දුරු කරන්න ඒකට එනව වෙලාවක් අන්නේ වෙලාව එනකොට නියම රත්තරන දැනගෙන රෝල් ගෝල් වලට අහු වෙන්න එපා. නියම මැණික් දැනගෙන වීදුරු කෑල්ලක් රත්තරන් කියලා හිතන්න එපා. එතකොට අපි රෝල් ගෝල්ඩ් එකක් තියාගෙන රැක්කන ඉඳලා හදිසියකදී අමලියකදී හරි ගිහිල්ලා මේක දුන්නොත් උකසකට වගේ එහෙමසේ කියන්නේ මේකට සල්ලි දෙන්න බෑ. මේක මේ රත්තරන් ගාව එකක් කියලා. එදාට වෙච්ච අමලිය තව එකක් අනේ මෙච්චර කල් රැක්කේ මේකද කියලා හිතනවා. මණිකක් දන්නේ නැතුව මණිකක් කියලා හිතාන ගලක් අරගෙන අපි රැකගෙන හිටියට අමලියකදී ගිහිල්ලා මේක උකස් කරන්න කිය වෙලාවේ මම සිගෝ තාන්නේ මේක මේ වීදුරු කැල්ලක් නේ කියලා. තිබුණ අමලියට අහපන්. ඒ නිසා මේ සුද්ධ වීම මේ ගමන මැදදී සිද්ධ වෙනවා. ඒ වෙනකොට මේ පෞල් මේ පුරුෂයා භාවනා කරන කෙනා සම්පූර්ණ විපරිණාමයකට ලක් වෙනවා. මේ කෙනා නෙවෙයි නිවන් දකින්නේ. කොටින්ම දේශනා સમાપ્ત කිරීම සඳහා මම කියනවා හිත පිට ගියාට පස්සේ නැවත Taman හිතපු තැනට හිත ගෙනල්ලා බය සැක නැතුව මගේ හිත ආපහු හරියටම අරමුණට ආවා මම හිතපු විදිහටම මයිලක දැන් සතිය තියෙනවා කියලා කියන්න දවස ආවොත් ඊට පස්සේ හරි ඊට ඉසේට මනස නෙවෙයි ඊට පස්සේ භාවනාවට ඉන්නේ. ඒ අනිවාර්යෙන් පරිණාමයකටපත් වෙනවා. මේව තමයි පෙරමග ලකුණු. කොහේ නන්නත් ආර වුණත් මට මගේ ගෙදෙට්ට එන්න පුළුවන් කියන විශ්වාසය. ඒකට සති චරණය කියලා කියන ඇතුළට පස්සේ නිවන් දැක්කේ නැතත් මා කාටවත් මාව බණවන්න පිනවන්න නලවන්න බෑ මම බලන්නේ මට වැටහෙන ප්‍රත්‍යක්ෂ සත්‍යයෙන් විතරයි කවුරු හරි පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්ය මේක අහේනියට හිටිනවා ඒ නිසා මේ පච්චේක සත්‍ය වලින් පරම සත්‍ය වෙන් කර දැනගන්නවා කියන එක දිවෙන්නේ සම්බන්ධ නැහැ Tamangeema මානසික පිරිසුදු භාවයේම සිද්ධ වෙන්න ඕනේ. එතකම්ම සද්ධාව තියෙනවා. මේ පණුන්න පච්චේක සජ්ජ වෙනකොට එයාට ආයේ සද්ධාාවක් ඕනේ නැහැ. මොකද අද්දුරු ප්‍රත්‍යක්ෂය. ඉතින් අන්න ඒ වගේ මේ කරගෙන යන වැඩවලදී Tamange පෙර දැක්ම මේ පිරිසුදු භාවයේ තව තවත් තියුණු දියුණු වීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අද දවසේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.